තෙරුවන් සරණයි හැම දිනාටම අදත් අපේ සුපුරුදු සදහම් හමුව අපි මේ විදිහට ආරම්භ කරනවා අද 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වෙනිදා බ්‍රහස්පතින්දාව දවසක් උදෑසන 6 සිට 8 දක්වා කාලේ අපි මේ සඳහා වෙන් කරගෙන තියෙන්නේ දවසේ ඒ වගේම අපි අන්තර්ජාලය ඔස්සේ මුණ ගැහෙන්නේ ස්කයිප් මාධ්‍යයෙන් ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ සදාම් හමුව සඳහා එකතු වී සිටිනවා සම්බන්ධ වී සිටිනවා.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 අපි අපේ දහම් හමුව ආරම්භ කරනවා මේ විදිහට අද දවසේ. අපි මේ වන විට සතිපට්ඨාන දේශනාව මූලික මාර්ගෝපදේශනයේ හැටියට තියාගෙන සතිමත් බව වැඩි වීම කියන තේමාවෙන් මේ ධර්ම සාකච්ඡා මාලාව අපි කරගෙන යනවා. මෙවැනි දහම් හමුවක් අපි පවත්වන්නේ ඇයිද කියන කාරණේ අපි දැන් දන්නවා. අපි හැමදෙනාම තථාගත ධර්මය පිළිගන්න පිළිපදින දැනටමත් එය පිළිපැදීමෙන් අනුගමනය කිරීමෙන් සෑහෙන පමණ ප්‍රතිඵල ලබාගත් පිරිසක් ආර්ය ශ්‍රාවක පිරිසක් අපිට අවශ්‍යයි මෙහි අවසාන ප්‍රතිඵලයක් සාක්ෂාත් කිරීමට ඒ තමයි නිවන නිවීම එය මේ ජීවිතයේදීම සාක්ෂාත් කළ යුතු දෙයක් නිසා අපි තවදුරටත් මේ මාර්ග සත්‍ය නැත්නම් නිවන් මඟ තවදුරටත් අධ්‍යයනය කිරීමක් තවදුරටත් සාකච්ඡා කිරීමක් එලිපෙහෙලි කර ගැනීමක් අප විසින් සිද්ධ කරනු ලබනවා මේ කරන්නේ එම කාර්යම කෘත්‍යය තමයි මේ කරන්නේ අපි උත්සාහ කරනවා තවදුරටත් මේ ධර්ම මාර්ගයේ අත්‍යවශ්‍ය කොටස් අර අනවශ්‍ය දේවල් සාහිත්‍යමය කරුණු ඓතිහාසික කරුණු මේ වගේ දේවල් ඈඳිලා තියෙනවා මේ ධර්ම ප්‍රතිපදාවට ඒ වගේම ඇතැම් වැරදි විග්‍රහයන් මේ වගේ ගොඩාක් දේවල් ආර්ය ප්‍රතිපදාවට ඇඳිලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා. මොකද මේක අද ඊයේ නෙමෙයි වසර දහස් ගණනක් පුරාණ කිසියම් ධර්ම ධර්මමය ප්‍රතිපදාවක් ඒක නිසා මේක පරපුරෙන් පරපුරට විවිධ ජන වර්ග විවිධ සංස්කෘතීන් විවිධ ආචාර ධර්ම විවිධ සංකල්ප මතිමතාන්තර සහිත ජනතාවක් ඔස්සේ ගලාගෙන ආපු වැඩපිළිවෙල මේ ආර්ය ප්‍රතිපදාව ඒක නිසා අතරතුර එවැනි දේවල් මිශ්‍ර වෙන්න පුළුවන් සාහිත්‍යමය දේවල් එකතු වෙනවා සාහිත්‍යමය දේවල් කියලා කියන්නේ මිනිස්යන්ගේ කතාන්තර නිදර්ශන උපමා රූපක මේ වගේ දේවල් එකතු කර ගන්නවා මේ ධර්මය පැහැදිලි කරද්දි විග්‍රහ කරද්දි. ඒ ලක්ෂණ අපිට පේන්න තියෙනවා ධර්ම සාහිත්‍යයේ. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට මේවට එකතු වෙලා තියෙනවා ඓතිහාසික තොරතුරු ඒකත් මිනිස්යන්ගේ සිරිතක් ඉතිහාසගත මානව ඉතිහාසයේ යම් යම් සුවිශේෂ සිද්ධි සුවිශේෂ පුද්ගලයන් පිළිබඳව සුවිශේෂ ස්ථාන පිළිබඳ වාර්තා තොරතුරු ඒවා ගොනු කිරීම ඒවත් මේ ත්‍රිපිටක සාහිත්‍යයට ඇතුළත් වෙලා තියෙනවා ඊළඟට මේක නිතරම විවරණ මාර්ගයක් හරහා තමයි ඉදිරිපත් වෙන්නේ ඒ ඒ කාලවල ඉන්න ධර්මයේ විග්‍රහ කරන විවරණය කරන ඇත්තෝ මේවා විස්තර කරන්න පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබෙනවා. එතකොට ඒ අනුව ඒ ඒ පුද්ගලයන්ගේ දැනුම ආකල්ප සහ අත්දැකීම් මේවට යම් ප්‍රමාණයකට මිශ්‍ර වෙලා තියෙන බවක් පේනවා මෙන්න මේ වගේ දේවල් ගොඩක් තිබෙනවා ඉතින් අර්ථකථන වල වෙනසක් අපි දකින්නේ ඒ හේතු නිසා මේ වගේ හේතු ගණනාවක් පදනම් කරගෙන මුල් බුදු සමයේ නැත්නම් මූලික ආර්ය ප්‍රතිපදාවට තවත් බොහෝ දේවල් ඈඳිලා තියෙනවා. සමහර විට ඒවා මුල් ධර්ම මාර්ගයේ ධර්ම ප්‍රතිපදාව හරියටම තේරුම් ගන්න ඇතැම් විට සහයෝගී සාධකයන් වෙන අතරේ ඇතැම් විට බාධාකාරී දේවල් බවටත් පත් වෙලා තිබෙනවා. ඉතින් මේ සාධක සහ බාධක හරියට අඳුනගෙන බාධක ඉවත් ඉවත් කරලා ඒ සාධක සහයෝගයට අරගෙන අපිට සිද්ධ වෙනවා මේ ආර්ය ප්‍රතිපදාව ආර්ය මාර්ගය නිවෙන මඟ වඩා හොඳින් එලිපෙහෙලි කරගන්න. ඒක සාමූහික ප්‍රයත්නයක් තනි පුද්ගල ක්‍රියාකාරකමක් එහෙම නෙවෙයි. මේ ශාසනය අපි කිසිම කටයුත්තක් තනි පුද්ගල ක්‍රියාකාරකමක් හැටියට බාරගන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ස්වභාවය එහෙමයි. තනි පුද්ගලයන්ට බුද්ධ ශාසනයේ ඉඩක් නැහැ. පුද්ගල චරිත වශයෙන් කැපී පෙනෙන්න පුද්ගලයන් හැටියට ඉස්මතු වෙලා පුද්ගල නායකත්වයක් බුද්ධ ශාසනයේ නැහැ. බුදුරජාණන් වහන්සේවත් Taman තනි පුද්ගල නායකත්වයක් හැටියට සැලකුවේ නැහැ. උන්වහන්සේ නිතරම Taman සමග එකට මේ ප්‍රතිපදාවේ යන සබ්‍රහ්මචාරීන් නැත්නම් ශ්‍රාවකයන්ගේ මති මතාන්තර අදහස් විමසුවා තංකින් මඤ්ඤත භික්ඛවේ ශ්‍රාවකෙනි නුඹලා කොහොමද හිතන්නේ කියලා එහෙම වැඩපිළිවෙලක් එහෙම සංඝ සාමෝහික පිරිසක් වශයෙන් හැම දිනාගෙම අදහස් එකතු කරගෙන හරි ඒ තුලින් හරි දේ පෙරා ගන්න වැඩපිළිවෙලක් බුද්ධ ශාසනයේ තියෙනවා. ඒක නිසා බුද්ධ ශාසනයේ ආගමික නායකයෙක් නැහැ. දේශපාලන නායකත්වයක් බුද්ධ ශාසනයේ නැහැ. තනි පුද්ගලයන් වශයෙන් කැපිපෙනීම නැහැ. ඒ නිසා ශාසනය මේ ධර්ම විනය ප්‍රතිපදාව දිගට එන්නේ සංඝ සමාජය තුලින් සාමූහික ප්‍රයත්නයක් තුලින් ඉදිරියට එන්නේ. කොහොම නමුත් මේ ගමනේදී අපිට දකින්න ලැබෙන ওই විදිහේ යම් යම් එකතු වී සාහිත්‍යමය දේවල් එක් පැත්තකින් එකතු වෙලා තියෙනවා ඒ වගේම ඓතිහාසික තොරතුරු ඊළඟට යම් යම් විවරණ සම්ප්‍රදායන් අර්ථකථන සම්ප්‍රදායන් එකතු වෙලා තියෙනවා ඉතින් ඕවා සාධක සහ බාධක වෙනවා ඒ සාධක සහ බාධක තේරුම් අරගෙන අපිට මේක එලිපෙහෙලි කරගන්න බැරි නෑ. ඒ හැකියාව අපිට තිබෙනවා. කොයි මිනිස්සයක්වත් තිබෙනවා ඒක අපිට කියලා අපි සුවිශේෂ කරගන්නේ නැහැ. මේක අපිට විතරයි කියලා එහෙම එකක් නෑ. කොයි මිනිස්සෙක් වුණත් මනවින් මේක සිහිනුවණින් යුතුව අධ්‍යයනය කෙරුවොත් මේකේ තියෙන හර කොටස අරටුව අත්‍යවශ්‍යයෙන් අපිට නිවන් සාක්ෂාත් කිරීම පිණිස උවමනා කරන කොටස මනාකොට තෝරා බේරා ගන්න පුළුවන්. එහෙම තෝරා බේරා ගත්තම මේ කටයුත්ත නැත්තම් මෙහි අවසාන ප්‍රතිඵලය නිවන නිවීම සැනසීම මේ ජීවිතයේදීම සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් එවැනි ප්‍රයත්නයක අප මේ යෙදී සිටින්නේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා හොඳයි අපි මාතෘකාවට යමු වෙමු. අපි එතකොට සතිපට්ඨාන ක්‍රමය සතිපට්ඨාන ණය න්‍යාය කියලත් අපිට ඕනනම් ඒක කියන්න පුළුවන්. අපි දැනට ඉදිරියට aran තියෙන. සතිපට්ඨාන ක්‍රමයේ යටතේ සති සම්පජඤ්ඤ විරිය නැත්තම් සතිමා සම්පජානෝ ආතාපි කියන මූලික කුසලතා තුන තමයි ඉස්සරහට ගන්න. එතකොට ඒකෙදි සුවිශේෂත්වයක් තියෙනවා අපි කලිනුත් කිව්වා මේ ප්‍රතිපදාවෙන් ඉදිරියට එනකොට පුද්ගලයාට කිසිම පුද්ගලයා పూర్ව සුදුසුකමක් පුද්ගලයාගේ අපේක්ෂා කරන්නේ නැහැ. යෝහි කෝචි කවුරු හරි කියලයි බුදු බුදු පියාණන් වහන්සේ දේශනා කරා. ඊට වැඩිය වෙනස් ප්‍රවේශයනොත් තියෙනවා. තෙරුවන් සරණ ගිහිල්ලා සීලේ පිහිටලා ඔය ආදී වශයෙන් එතකොට ටිකක් ආගමික හැඩයක් පෙන්눔 කරනවා ප්‍රතිපදාවට. කිසරණගත වෙලා ඉතින් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳ විශ්වාසය හරියට ඇති කරගෙන ඊළඟට සීලයක් ශික්ෂාපද සමාදන් වෙලා ඒ ඒ පැත්තෙන් ඒ ශික්ෂාපද රකින්නෙක් බවට පත් වෙලා මේ එවැනි ක්‍රමයකුත් මේකේ තියෙනවා නැතුව නෙවෙයි. නමුත් මේ සතිපට්ඨාන ක්‍රමය හරිම විවෘතයි. සම්පූර්ණ විවෘත එකක්. තුනුරුවන් සරණ යෑමක්, සීල් සමාදන් වීමක්, ඒ වගේ පූර්ව සුදුසුකම් වැනි දේවල් සතිපට්ඨාන ක්‍රමයේදී අපේක්ෂා කරන්නේ. ඕ යෝහි කෝචි කවුරු හරි වේවා ඕනම පුද්ගලයෙක් ඕනම ජාතියකට ජන වර්ගයකට ආගමික භාවයකට සංස්කෘතික තත්වයකට අයිති ඕනෑම පුද්ගලයෙකුට මේ නිවන් මඟට පිවිසෙන්න පුළුවන්කම තියෙනවා. ඒ යද්දි යද්දි ඉස්සරහට යද්දි යද්දි මේකේ මේ ප්‍රතිපදාව යටතේ හරිම පැහැදිලිව මේ ගමන ඉස්සරහට යන්න අවශ්‍ය කරන අනුපූර්ව ක්‍රමයේ යටතේ <clears throat> බුදු පියාණන් වහන්සේ කමඨහන් පෙළ ගැස්වීමක් කරලා තියෙනවා. කමඨහන් කියන්නේ මෙහි නිකන් ඉදිරියට යන්න අවශ්‍ය කරන පළවෙනි පඩියට නැංගම ඊළඟ පඩිය හදලා තියෙනවා වගේ. එතකොට උඩට යන්න යන්න ඉදිරියට යන්න යන්න අවශ්‍ය කරන padi සකස් වෙලා තියෙනවා වගේ හරියට. එහෙම නැත්නම් මග සලකුණු දක්වලා තියෙනවා වගේ හරියටම නිවැරදි ආකාරයට ඊතල යොදලා හරි වෙනත් ක්‍රමයකට අපි ගමනක් යනකොට මග සලකුණු යොදලා තියෙනවා නම් විස්තර සහිත බෝඩ් එකක් සහිතව දිශාවක් දක්වලා තියෙනවා නම් හරිම පහසුවෙන් ඒක කියවගත්ත කෙනාට කියව ගන්න පුළුවන් කෙනාට ඒ මාර්ගයේ අපේක්ෂා කරන තැනට ගිය හැකි යන්න පුළුවන්. මේ වගේ ක්‍රමයක් ඊටාම පහසු ක්‍රමයක්. ඒකයි ඒකායනෝ මග්ගෝ කියලා කිව්වේ. කෙටි මගක් පහසු මගක් සතිපට්ඨාන ක්‍රමය. ඒ අනුව මුල මුලදිම මේ කුසලතා තුන වර්ධනය කිරීමක් කරනවා. සති ධම්ම විචේ විරිය කියන මේ මූලික ගුණාංග තුන. ඉතින් ඒක වර්ධනය කරගෙන ඊට පස්සේ ඍජුවම විදර්ශනාවට දැස ගන්න. නාම රූප ධර්ම වල යථා ස්වභාවය තේරුම් ගන්න. මේ පැත්තට යනකොට යනකොට අර අර සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග වලට සොයන්ව අනායාසයෙන් බැස ගැනීම අපිට දකින්න පුළුවන්. ඒ වගේ ලක්ෂණය. එහෙමයි සතිපට්ඨාන ක්‍රමය. ඉතින් මම හිතනවා අපි ගොඩක් සතිපට්ඨාන ක්‍රමයේ යටතේ කරුණු කියන්න ඕමනා වෙන්නේ නැහැ. දැන් අපි සතිපට්ඨාන භාවනා ක්‍රමේ සෑහෙන දුරක් පියවර තියලා තියෙනවා. ඉතින් මේ වෙන විට අපි ඉන්නේ ධම්මානුපස්සනා කොටසේ. ඉතින් ධම්මානුපස්සනාවට එනකොට අර සියලු දේ පුළුල් තලයක තියලා දකින්න පුළුවන් වෙන ධර්මතා මට්ටමින් එතකොට අපි ධර්මතා කිව්වම නාම රූප ධර්ම විදිහට අපි තේරුම් ගත්තා අවබෝධ කරගත්තා වෙන කිසිවක් මිශ්‍ර කරන්නේ නැතුව සුද්ධ පිරිසිදුවට ධර්මතා හැටියට මේවා දකින් ඒ ධර්මතා නාම ධර්මත් රූප ධර්මත් මූලික වශයෙන් සුද්ධ ධර්ම පටවියාපෝ වායෝ තේජෝ කියන සතර මහා භූතත් ඒවා ගොනු වෙලා සකස් වෙන උපාදාය රූප පිරිසිදු ධර්මතා ඒවා කිසිසේත් කුසල ගණේටවත් අකුසල ගණේටවත් පුඤ්ඤ පාප මේ ගණේට අයිති නැහැ. ඒවා ඇති වෙලා පැවතිලා නැතිලා යන හේතුඵල ධර්මානුකූලව ඇති වෙලා පැවතිලා නැතිලා යන සුද්ධ ධර්ම. ඉතින් ඒව ඒ විදිහට දැකගෙන ඒ විදිහට පරිහරණය කෙරුවොත් එතනින් ඉවරයි. මොකොත් අකුසල් සකස් කිරීමක් දුක පිරීමක් දුකට මුල පිරීමක් එහෙම දෙයක් නැහැ. අනිත් පැත්තට නාම ධර්ම වලට හැරුණම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේවා සුද්ධ ධර්ම. මේවා මූලික අවස්ථාවේදී කිසිසේත්ම අකුසලවත් කුසලවත් වෙන්නේ නැහැ නාම ධර්ම. නමුත් මේවට සමහර වෙලාවට අපේ අවිද්‍යාව තණ්හා නිසා මේවායේ සමහර ඒවල් වලට වේදනාව නෙවෙයි පස්සත් නෙවෙයි චේතනා සංඥා චේතනා මානසිකාර තුනට සමහර විට අකුසලය මිශ්‍ර වෙන්න පුළුවන් අවිද්‍යාව මිශ්‍ර වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් වෙලා එතනින් මේ සුද්ධ නාම ධර්ම අකුසල බවට හැරෙන්නේ ඉඩ තියෙනවා. ඉතින් ඒකත් පෙන්නා දීලා තියෙනවා. ඉතින් එහෙම අකුසල බවට හරව ගන්නේ නැතුව ඒ නාම ධර්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දේවල් හැටියට දැනගෙන දැකගෙන පිළිගෙන අපි මේ විදිහට මේවත් එක්ක කටයුතු කරනවා. කටයුතු කරනවා කියලා කියන්නේ ඇති වෙලා ඇති ඇති වුණා හේතුවකින් පවතිනවා හේතුවකින් නැති වෙනවා හේතුවකින්. ඉතින් අපි මේ විදිහට ඒකට ඉඩ දීලා නිකන්. ඕක මැද්දෑවට පැනලා ඕක අල්ලගෙන බදාගෙන මමයේ මගේය මට ඕන හැටියට පවතින්න ඕනේ. ආදී වශයෙන් කියලා ඒ අවිද්‍යාවෙන් මේක බදන්නේ නැහැ. අපි ඕකට උපාදාන කිරීම නිශ්චිත වීම වගේ වචන භාවිතා කරලා තියෙනවා. දහමේ තථාගත බුදු පියාණන් වහන්සේ. ඉතින් අපි උපාදාන වෙන්නේ නැහැ. අනුපාදා වෙනවා. නචකින්චි උපාදීයති. මේ සතිපට්ඨාන දේශනාවේ ඇතුළත් වෙලා තියෙන ප්‍රධාන කුසලතාවය. අනිශ්චිතෝච විහෙරති. නැච කිංච උපාදීයති. ඔය කිව්වේ එකම කාරණේ. නිශ්චිත වෙන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. තණ්හා මාන දික්ක වශයෙන් මේක අල්ලගන්නේ නැහැ, බදාගන්නේ නැහැ. ඒවා ඒ ඒ විදිහට ධර්මතා හැටියට දකින්න. දැකලා ඇති වුණා වගේම පවතිනවා. ඉතින් පැවැත්මෙදිත් නැවැත්මෙදිත් අපි අනිශ්චිතයි. අනුපාදානයි. ඒකයි ක්‍රමය. ඉතින් ওই විදිහට අපි <clears throat> කුළුල් තලයක තියලා මේ දේවල් දකින්න දැන් පුරුදු වෙලා තියෙනවා නාම ධර්ම රූප ධර්ම හැටියට. ඒ වගේම ඒවයි ක්‍රියාකාරීත්වය අන්තර් සංයෝජනය අපි පහුගිය සාකච්ඡාවේදී කතා කළේ මේවා සංයෝග වෙනවා. නාමයි රූපයි කිව්වට ඒව නිකන් ඔය වෙන වෙනම පැත්තකට මේ ගොඩ ගැහිලා තියෙනවා නෙවෙයි මේවා තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං කියලා ඔය ආයතන පරිවේදී ආයතන පබ්බේදී අපි තේරුම් ගත්ත කතා කළා මේ නාම රූප ධර්ම කිසියම් සම්මිශ්‍රණ වී ක්‍රියාත්මක වීමකුත් වෙනවා. ඉතින් ක්‍රියාත්මක වෙනකොට ඒවයි ක්‍රියාඵල ඵල නිෂ්පාදනය වෙනවනේ ආයතන වලින්. ඉතින් ඒකත් අපි කතා කළා. ඒවත් අපි දැන් දකින්නේ ධර්මතාව විදිහට. කුමන ඵලයක්වත් අපි අල්ලගන්නේ බදාගන්නේ නැහැ. මේ ආයතන විශ්ින් සමහර විට අහිතකර ඵල නිෂ්පාදනය වෙන්න පුළුවන්. හොඳ ඵල නිෂ්පාදනය වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒවත් කතා කළා. කොහොමද මේ ආයතනයකින් චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන කියන සලායතන වලින් ඵල නිෂ්පාදනය කරන්නේ. මූලික වශයෙන් මේ ආයතනත් ආයතනික ඵලත් සුද්ධ ධර්ම. සමහර විට අපේ අවිද්‍යාව තණ්හාව මිශ්‍ර වුණොත් මේ ආයතන අහිතකර ඵල නිෂ්පාදනය කරන්න ඉඩ තියෙනවා. චේතනා සහ කර්ම කියලා අපි කතා කරා මේ වයින් නිපදවන ඵල වෙන්නේ චේතනා සහ කර්ම. ඉතින් මේ චේතනා කර්ම අපිරිසිදු වෙනවා අපේ අවිද්‍යාව තණ්හා මිශ්‍ර වුණා. ඒක. ඉතින් ඔන්න ඔය විදිහට අපි සෑහෙන පමණ දුරක් අපි ආවා ඉතින් මෙතෙන් සිට ඉදිරියට තියෙන්නේ සූත්‍රයේ තවත් පබ්බ දෙකක් තිබෙනවා බොජ්ජංග පබ්බ සහ සච්ච පබ්බ. ඒකට අපි මේ දෙකට අද ඉඳලා යමු වෙනවා. මේ යොමු වීමේදී තවත් කාරණයක් අපේ මේ බොජ්ජංග පබ්බේ කතා කරන්න කලින් පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒක අපි කලිනුත් සැකෙමින් දක්වලා තියෙනවා. මේ ධර්මතා මූලික වශයෙන් කොටස් හතරකට වෙන් වෙනවා කියලා. පරිඤ්ඤය ධම්ම, පහතබ්බ ධම්ම, භාවේතබ්බ ධම්ම, සච්චිකාතබ්බ ධම්ම වශයෙන්. මේ නාම රූප ධර්ම කොටස් හතරකට වෙන් වෙනවා. එතකොට ඒ අපි නාම රූප ධර්ම ගැන හොඳට සතිමත් වුණොත් සිහිනුවන උපද්දලා බැලුවොත් අපිට පේනවා මේ සියලුම නාම ධර්ම සහ රූප ධර්ම ධර්මතා විදිහට පිරිසිඳ දත යුතුය. ඒක තමයි මේ පරිඤ්ඤයයන් කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් පරිඤ්ඤය කියනකොට ඉහළම තලයේ. අපි දැන අපි දන්නවා දැන් සංඥා භාවනාවේදී අපි අපි කතා කළා සංඥා විඥාන පඤ්ඤා අභිඥා පරිඥා කියලා මේකේ අපේ ඥානන ශක්තිය ඊටාම ඉහළ තලයට වර්ධනය කිරීම. ওই ඉහළම තලය කිව්වේ හැම දෙයක්ම ධර්මතා මට්ටමින් අවබෝධ කර ගැනීම කියලා. ඒකයි අර පරිඤ්ඤය මට්ටම කියලා කියන්නේ. පරිඤ්ඤයම් බුදු පියාණන් වහන්සේ ඒක දේශනා කළා අපි දන්න. දුක්ඛං පරිඤ්ඤයම් ඔය චතුරාර්ය සත්‍ය දේශනාවේදී. මේ පරිඤ්ඤයම් කිව්වේ ඒකයි. ධර්මතා විදිහට හේතුඵල ධර්මතා විදිහට දකිනවා. අවබෝධ කරගන්න. වටහා ගන්නවා, තේරුම් ගන්න කියන එක. ඊළඟට එහෙම තේරුම් ගත්ත කෙනාට ඒ සත්‍ය ඥානය කියලා අපි මේ මට්ටම හඳුන්වනවා. සත්‍ය ඥානය. ඊට පස්සේ එහෙම තේරුම් ගත්තම තව ප්‍රභේද දෙකක් හමු වෙනවා. භාවයේ තබ්බයක් සහ පහතබ්බයක් කියන දෙක වැටහෙනවා. ඉතින් ඔය ධර්මතාවල තියෙන්න පුළුවන් අපි යම් ආකාරයක අවිද්‍යා සංහා මිශ්‍ර කරගත්ත අකුසල ධර්ම හැටියට සකස් වෙන දේවල් දැක ගන්න පුළුවන්. සකස් වූ දේවල්. අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා. අන්න එතෙන්දී අපිට තේරෙනවා මේ මේක පහතබ්බයක්. මේක බැහැර කළ යුත්තක්, ඉවත් කළ යුත්තක්, අයින් කළ යුත්තක්. මේ ධර්මතාව නෙමෙයි ඇත්තටම අයින් කළ යුත්තේ. මේ ධර්මතාවට මිශ්‍ර වෙලා තියෙන අර අවිද්‍යාව තණ්හාව තමයි අපි අයින් කරන්නේ. ඔතෙන්දි හුඟක් අය වරද්ද ගන්නවා ධර්මතාව අයින් කරනවා කියලා. දැන් අපු උදාහරණයක් හැටියට අපි ගමු මේ අකුසල චේතනාවක් කියලා. දැන් චේතනාවලින් චේතනා කියන්නේ නාම ධර්ම වලින් එකක් නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම වලින් එක කොටසක් තමයි චේතනා කියන්නේ. සිතවිලි හැඟීම්. ඒකට අපි මේ පහතබ්බේදී නැත්නම් බැහැර කිරීමේදී චේතනාව නෙමෙයි අයින් කරන්නේ. චේතනාවට මිශ්‍ර වෙලා තියෙන අකුසලයේ මේක නිකන් සරල උදාහරණයකින් කිව්වොත් අපේ මේ පානීය ජලය කියන කාරණේ සකස් කරද්දී අපි කරන්නේ අර ජලයට මිශ්‍ර වෙලා තියෙන සියලු අහිතකර සාධකයන් ඉවත් කරනවා. දැන් සාමාන්‍යයෙන් කිසිම ජලයක් බැලුවොත් බොන බොන මට්ටමේ නැහැ මහ පොළොවේ. අහසින් වැටෙන ජලය මහා පොළොවේ ගලා යන ජලය ගැඹුරේ ලින්හාරලා අපි ගන්න ජලය වුණත් 100 බොන මට්ටමේ නැහැ. ඉතින් අපි ලිඳේ ජලය වුණත් සාමාන්‍යයෙන් අපේ සිරිතක් තිබුණ ඉස්සර අපිට පුංචි කාලේ මතකයි අපේ කලමැස්සේ කලගෙඩි අඩුම ගානේ කලගෙඩි දෙකක් තියෙනවා. කලමැස්සේ. කලමැස්ස කියන එක මම හිතන්නේ දන්නවා අපි ගම්වල ගෙවල් ගෙයි අගුව පැත්තේ ලී වලින් හදපු මැස්සක් තිබුණා ඒකුඩ පානීය ජල එය තියෙන්නේ කල දෙකක තිබුණා එන්නේ මැටි කලවල තියලා මැටි කෝප්පයකින් වහලා එහෙම තියෙනවා එතකොට නිතරම තියෙනවා එක අර ලිඳෙන් ගේන මේ ජල කලය ඒ වතුර කලයේ බොන්නේ නැහැ ඒක ගෙනල්ලා ඔහොම තියලා තියෙන කලමැස්සේ. එතකොට ඒකේ මොනවා හරි මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒක අඩියට බැහැලා තැම්පත් වෙලා එහෙම. ඊට පස්සේ ඊට වඩා පොඩි කලයක් තියෙන කලමැස්සේ. ඒකෙන් ඒක ඒක නිතරම මේ සෝදලා අර ලොකු කලේ ගේන වතුර පැය කීපයකට පස්සේ තැම්පත් වුණාම අඩියේ ඒ තැම්පත් වුණාම පොඩි කලයට ගන්න. අරගෙන ඒකෙන් තමයි බොන්නේ. අපිට මතකයි පුංචි කාලේ වතුර බොනකොට ඒ අම්මලා පුරුදු කරනවා ආහා ඒ කලේ වතුර බොන්නේ. බොන්නේ මේකේ. බොන්න ගන්න මේ කලේ. හැබැයි ලොකු කලයක් කලමැස්සේ තියෙනවා. ඒකෙන් අර ඒකේ ලිඳෙන් ගෙනාපු ගමන් ඒකට සමහර විට මඩ මිශ්‍ර වෙලා තියෙන. ඒ වගේ නිසා ඒක මේ තැම්පත් වුණාම උඩින් වතුර ටික අර අනිත් කලයට ගන්න පොඩි කලයට. ඉතින් ඒකේ තියෙන ටික තමයි බොන්නේ. එතකොට එතෙන්දි කරේ අර ජලයට මිශ්‍ර වෙලා තියෙන කිසියම් අපද්‍රව්‍යයක් බැහැර කළ යුත්තක් තියෙනවනේ ඒක බැහැර කිරීම. ඉතින් නූතන ජල පිරිපහදු ක්‍රමය යටතෙත් කරන්නේ අපි දන්නවා පිරිපහදුවකට ගිහිල්ලා බැලුවොත් කෙලින්ම ජල මූලාශ්‍රයකින් ගන්න ජලය සමහර විට ගඟෙන් ගන්න බොහෝ වෙලාවලට ගම් වලින් වැව් වලින් අපේ රටේ නම් ගන්න ජලය පළමු කොට මේ අර ඝන දේවල් සෙඩිමන්ට් වෙන්න ඒ කියන්නේ යටපතුලේ තැම්පත් වෙන විදිහට නිශ්චල කරලා ගබඩා කරලා තියෙනවා ඊට පස්සේ ඒ මඩ අයින් වුණායින් පස්සේ ඒක වෙනම එකකට අරගෙන ඔක්සිජන් මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියකට යොදවන සමහර විට ක්ලෝරින් වැනි දේවල් මිශ්‍ර කරලා 100 ප්‍රමාණයකට ওই වගේ පිරිපහදු කිරීමක් කරනවා. එතකොට මේ පහතබ්බේදි කරන්නේ මේ සිටිවිල්ල අයින් කිරීම අදහස අයින් කිරීම නෙවෙයි. අපේ මේ සිටිවිලි වල අදහස් වල අර ජල මූලාශ්‍රයකින් ගත්ත වතුර වගේ අවිද්‍යා තණ්හා මිශ්‍ර වෙලා තියෙනවා. එතකොට විදර්ශනා ප්‍රඥාවෙන් කරන්නේ අපේ මේ චේතනා අපේ සිතිවිලි වල මිශ්‍ර වෙලා තියෙන මේ අවිද්‍යා තණ්හා බැහැර කිරීම. දැන් පහතබ්බය කිව්වම බැහැර කරනවා කිව්වම අදහස බැහැර කරනවා නෙවෙයි. අපි හුඟක් වෙලාවට කියන්නේ කෙනෙකුට මේ ওই අදහස හොඳ නැහැ, ඒ අදහස අයින් කරන්න ඇත්තටම අදහස අයින් කරනවා නෙවෙයි. මොකද අපිට අදහස් නැත්තම් මේ සිතිවිලි <clears throat> අයින් කරන්න බෑ. සිතිවිලි කියන්නේ ධර්මතා කොටසක්, චේතනා. ඒවා ඉතින් ඊට අදාළ හේතු යෙදෙනම ඒක ඇති වෙනව, පවතිනව නැති වෙනව. මේ චේතනාවල අවිද්‍යා තණ්හා ආදී අකුසල ධර්මතා මිශ්‍ර වෙලා අපි අයින් කරන්නේ අන්නේ කොටස. පහතබ්බ ධම්ම වෙනකොට නිතරම අයිති වෙන්නේ අවිද්‍යා තණ්හා වගේ දේවල්. එහෙම. ඊළඟට භාවයතබ්බ ධම්ම කිව්වම හරියට අර නිකන් එකතු කිරීමක් කරනවා වගේ දැන් අර අපි ජල පරිපහදු කිරීමේදී නූතන පිරිපහදු ක්‍රමවේදය ඇතුළෙත් පැරණි පිරිපහදු ක්‍රමවේදය ඇතුළෙත් ඒක කරා. අපිට මතකයි ඔය මේ කලගෙඩියට එහෙම නැත්නම් ළිඳට ඔය අඟුරු කෑල්ලක් මොනවාද මේ තවත් ඔය සමහර පිරිපහදු කරන ඇට වර්ග මේ තියෙනවා. ඒ වගේ දෙයක්. ලෝහ ඇතැම් ලෝහ කොටසක් වගේ දෙයක් එකතු කරනවා. අර බොන ජලයේ තියෙන කොටසට. දැනුත් ওই නූතන ෆිල්ටර් වලත් එවැනි දේවල් තමයි එකතු කරලා තියෙන්නේ. නැත්නම් පාෂාණ වර්ග ආදී දේවල් තමයි එකතු කරලා තියෙන්නේ. එතකොට අර අපද්‍රව්‍ය කියන දේ බැහැර කිරීමකුත් ගුණාත්මක දෙයක් එකතු කිරීමකුත් කරනවා මේ ජල පිරිපහදුවේදී නැත්නම් ජලය පානීය මට්ටමට සකස් කිරීමෙන්. එතකොට භාවීතබ්බ ධම්මේදී වෙන්නේ යම් අලුත් යමක් ඒ එකතු කිරීම වැනි දෙයක් කිරීම. දැන් අර අවිද්‍යා සංහා බැහැර කරනවා සිතිවිල්ලේ තියෙන. එතකොට මොනවාද සිතිවිල්ලට එකතු කරන්නේ? එකතු කරන්නේ ප්‍රඥා කරුණා අවිද්‍යා තණ්හා බැහැර කරලා ප්‍රඥා කරුණා එකතු කරනවා. එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නැත්නම් සංඥා චේතනා මනසිකාර තුන අයින් කරනවා නෙවෙයි. ඒවා අයින් කරන්න පුළුවන් ඒවා නෙවෙයි ඒවා ධර්මතා. ඒවා ධර්මතා. නාම ධර්ම. ඒවා පවතිනවා. නමුත් මේ පවතින දේට එකතු ඒහි තියෙන අපිරිසිදු දේ ඉවත් කිරීම අවිද්‍යා තණ්හා කියලා අපි කෙටියෙන් මේ අපිරිසිදු දේ හඳුනගන්න. ඊළඟට එකතු කරන දේ මොකද්ද? භාවයේ තබ්බ ධම්ම කිව්වම ඒ භාවයේ භාවිත ක්‍රියාවලියෙන් භාවනා ක්‍රියාවලියෙන් කරන්නේ එකතු කිරීමක්. එකතු කිරීමක්. දැන් විදර්ශනා ප්‍රඥාව විදර්ශනා භාවනාව අපි ගත්තොත් මේ එකතු කිරීමක් තමයි තියෙන්නේ. ප්‍රඥා කරුණා එකතු කර. විදර්ශනාවෙන් තමයි කරුණාව එකතු එකතු වෙන්නේ අපේ චේතනාවලට. විදර්ශනා වැඩිමින්මයි. සමතයෙන් වගේ දේවලකින් එහෙම එකක් එකතු වෙන්නේ නැහැ. සමතේ හරියට නිකන් අර ජලය මඩ ජලය නිශ්චල කරලා තැබීමක් වගේ දෙයක් සමතේ තියෙන. නිදර්ශනාවෙන් කෙරෙන්නේ අර අවිද්‍යාව තණ්හා ඉවත් කිරීම ප්‍රඥා කරුණා එකතු කිරීම. එතකොට භාවයේ තබ්බ ධම්මේදී වෙන්නේ ඒක. එතකොට එහෙමයි ඔය ධර්මතා කොටස් හතරට බුදු පියාණන් වහන්සේ බෙදලා තියෙන්නේ. පරිඤ්ඤීය ධර්ම, පහතබ්බ ධම්ම භාවයේ තබ්බ ධම්ම. හතරවෙනි කොටස හැටියට දක්වන්නේ සච්චිකා තබ්බ ධම්ම කියලා. මේ නාම රූප ධර්ම වලින් කොටසක් කොටසක් කියන්නේ සාක්ෂාත් කරගන්නවා ඉතින්ට සාමාන්‍යයෙන් ඇතුළත් කරලා තියෙන්නේ මේ නිබ්බාන නිවීම කියන එක. එතකොට ඒක ධර්මතාවක් හැටියට ඉගැන්නුවට ඒක ටිකක් සංකීර්ණ කතාවක්. ඒක මේ හේතුඵල ධර්මතාවයක් විදිහට ගන්න බැහැයි ආදී වශයෙන් ඔය නොඑක් ওই පිළිබඳ නිවන ගැන එක එක විවරණ තියෙනවා. මේ නමුත් ඒකත් ධර්මතාවක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේස ධම්මේසු කියයි. මේ දුක්ඛ නිරෝධ தත්වේ නිවීම සැනසීම කියන එක සාක්ෂාත් කළ යුතු ධර්මතාවයක්. ඒකත් ධර්මතාවයක්. එක්තරා ස්වභාවයක්. ඉතින් අර පිරිපහදුවෙන් තමයි ඒක වෙන්නේ. මේ ප්‍රධාන නාම ධර්ම පහෙන් තුනක් පිරිපහදු කිරීමෙන් සංඥා, චේතනා, මානසිකාර තුන පිරිපහදු කිරීමෙන් සහ ඒකට තවදුරටත් ප්‍රඥා කරුණා එකතු කිරීමෙන් තමයි ওই නිවීම සැනසීම ඇති වෙන්නේ. ඉතින් ඔහොමයි මේ මේ ක්‍රියාවලිය මේ මේ සමස්ත නිවන් සාක්ෂිය සාක්ෂාත් කිරීමේ ක්‍රියාවලිය. ඔය පිරිපහදු ක්‍රියාවලිය ඇතුලේ තමයි අපිට ওই සීල සමාධි ප්‍රඥා කියන ඒවා හමු වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට අපි සීලය කියන දේ ගත්තොත් එතන අර මේ පහතබ්බ ධම්මයේ බාහ්‍යතබ්බ ධම්මයේ දෙකේදී තමයි ඔය සීලය කියන එක අපට හමු වෙන්නේ. යම් කෙනෙකුට වැටහෙනවා පානඝාත චේතනාව. මේ චේතනාවට මිශ්‍ර වෙනෝ ද්වේෂය. චේතනාවට දේශය මිශ්‍ර වෙලානේ ප්‍රාණඝාතය කරේ. නැත්නම් චේතනාවේ ප්‍රශ්නයක් නෙමෙයි. චේතනාවට ද්වේෂය මිශ්‍ර වෙනවා. ඒකට ද්වේෂය මිශ්‍ර වුණාම ඔන්න ගහන්න හිතෙනවා, මරන්න හිතෙනවා, හිංසා කරන්න හිතෙනවා. විනාශ කරන්න හිතෙනවා. ඒක හිතෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ තියෙන අර ද්වේෂ ගතිය. එතකොට අන්න ඒක තමයි අයින් කරන්නේ. ඒක නිසා පහතබ්බේදී ඔය සීලය අපට හමු වෙනවා. පානාති පාතම් පහය පානාති පාතා පටිවිරතෝ හෝති අන්න පහය. එයාට තේ ඒ කියන්නේ ආර්ය ශාවකයාට තේරෙනවා මෙන්න මේක හානි කරයි. මේක අහිත කරයි. මේක දුකට හේතු වෙනවා. මේක ඉවත් කරන්න ඕන මේ දේශගතිය. කියයි. ඊළඟට රාග ගතිය අපිට හමු වෙනවා. හොරකම කරන්නේ රාගය නිසා. රාගාංශය ඇලෙනවා යම් කිසි දෙයක් දැක්කම ඒකට ආශ කරනොත් අදින්. ඊළඟට එතන ප්‍රඥාව නැති වෙනෝයි Taman ආශා කරන දේ නිවැරදි විදිහට යහපත් විදිහට හරි විදිහට ඒක ලබා ගන්න ඒක හරියට භුක්ති විඳින ක්‍රමය දන්නේ නැතුව යනවා. එතකොට එතෙන්දී ඒක දැනුවත් කරනවා. එතකොට හොරකම කරන්නේ කාම මිත්‍යාචාරය කරන්නේ ඒ වගේ ඒවා ඉන්නේ රාගයෙන්නේ. ප්‍රාණඝාතයේ ඉන්නේ ද්වේෂයෙන්. එතකොට අන්න අර චේතනාව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. චේතනාවට මිශ්‍ර වෙලා තියෙනවා කිසියම් අවිද්‍යා තණ්හා ආදී අකුසල මනෝභාවයන්. ඒක තමයි පහතබ්බේදී බැහැර කරන්නේ. පහතබ්බේදී බැහැර කරන්නේ. චේතනායෙන් කරනවා නේ. ඉතින් මේක අපි හුඟක් වෙලාවට සියුම් විදිහේ වරදින තැනක්. වරදින තැනක්. සමහර හිතන මේ චේතනා අයින් කරනවා කියලා. ඕක මට හිතෙනවා මේ ටිකක් අවුල් කරලා තියෙන අභිධර්මයේදී කියලා අභිධර්ම සම්ප්‍රදායේදී තමයි ඕක සිත් බෙදලා අකුසල සිත් කියලා කොටසක් වෙන් කෙරුවා. අකුසල සිත් කියලා කොටසක් නෑ ඇත්තටම. චේතනා කියන ඒවා ස්වභාවික නාම ධර්ම කොටසක්. ඒ චේතනාවලට අවිද්‍යාව සහ තණ්හා මිශ්‍ර වීමක් වෙනවා. අර ඇලෙන ගැටෙන ගතිය මිශ්‍ර වෙනවා. ඒ මිශ්‍ර වීම තමයි සුද්ධ කරන්න තියෙන්නේ. ඒක නිසා ඒ ඒ ගැටලුව ඒ එක්තරා ආකාරයකට සිවුම් දෝෂ සහිත විග්‍රහයක් අභිධර්ම වලදී එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ අභිධර්මයටත් වැඩිය පස්සේ කාලේ අභිධර්මයේ විවරණ ග්‍රන්ථ හමු වෙනවා. අභිධර්ම අටුවා වගේ දේවල් වලදී මේ අර්බුදයේ මේ සියුම් දෝෂය එකතු වෙලා තියෙනවා. මම කිව්වේ ඒකයි මුලින්ම අර මේ බුද්ධ දේශනාව විවිධ විදිහට සාධක සහ බාධක එකතු වෙලා තියෙනවා කියලා. ඉතින් අභිධර්ම ග්‍රන්ථවලදී සහ අභිධර්ම විවරණවලදී අභිධර්ම අටුවාවලදී සාධක එකතු වෙච්චත් අපි දකිනවා. බාධකත් එකතු වෙලා තියෙනවා. ඉතින් එවැනි දෙයක් තමයි ඔය කුසල් සිත් අකුසල් සිත් කියලා කරන ලද බෙදීම. ඇත්තටම සිත් කියන ඒවා චේතනා කියන ඒවා නාම ධර්ම සුද්ධ ධර්ම. අහවල් එක අකුසල සිතයි කියලා ගන්න බෑ. සිතවිල්ලට ද්වේෂය මිශ්‍ර වෙනවා රාගය මිශ්‍ර වෙනවා රාග ගතිය ද්වේෂ ගතිය මිශ්‍ර වෙනවා අවිද්‍යාත්මක ගතිය මිශ්‍ර වෙනවා එතකොට ඒක තමයි අයින් කරනවා සිතවිල්ල අයින් කරන එක නෙවෙයි ඒකයි ඉතින් උදාහරණයක් හැටියට කිව්වොත් යමක් ගන්න හිතෙනවා නැත්නම් යමක් විඳින්න හිතෙනවා අපි ගන්න හිතෙන එක කමක් නැහැ ඉතින් ගන්න පුළුවන් නේ නමුත් අපිට හොරෙන් ගන්න හිතෙනවා, බලෙන් ගන්න හිතෙනවා, රවට්ටලා ගන්න හිතෙනවා. අර ගන්න හිතෙන එක ඒ චේතනාව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකට මිශ්‍ර වෙලා තියෙන එක්තරා ආකාරයක අවිද්‍යාත්මක ගතියක් නැත්තම් තණ්හා බරිත ගතියක් රාග ගතියක් මිශ්‍ර වෙලා තියෙනවා. එන්න නිකන් අවිද්‍යාත්මක ගතියක් මම දකි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක අයින් කරනවා. ගන්න. ඒකට කමක් නෑ ගන්න. ඉල්ල ගන්න. උපය ගන්න. හම්බ කරගන්න. ඉතින් මොකක්ද එතන අයින් කරලා තියෙන්නේ? ගන්න කියන එක නෙමෙයි. අර හොරෙන් බලෙන් වංචාවෙන් ගන්න වංචාවෙන් කියන ටික අයින් කරේ. ගන්න කියන ටික අයින් කරේ නෑ. ගන්න ඒ වෙනුවට එකතු කරලා ඉල්ල ගන්න. උපය ගන්න, හම්බ කරගන්න. ඒක ගන්නවා කියන එක අයින් කරලා නැහැ. ඒක මොකද ඒක පුද්ගලයාට අවශ්‍ය දෙයක්. ඊළඟට විඳිනවා කියන පැත්තට ගිහිල්ලා බලමු. ඔය කාමය සම්බන්ධයෙන් තමයි විඳීම තියෙන්නේ හුඟක්. ඇහින් රූප බලලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් දිවෙන් ගන්ධ රස පහස විඳි විඳලා. විඳීම් පැත්ත තියෙන්නේ ඕක තමයි. ඉතින් විඳිනකොට ඒකට අදාළ චාරය චාරය කියලා කියන්නේ ඒක විඳින ක්‍රමයට. එතකොට චාරය අයින් කරේ නැතුව මිත්‍යාචාරා වේරමණී කාමේසු ආරම්භයේදී එහෙමයි. චාරය වෙනස් කරා. ඔබ රූප බලද්දී රූප බැලීමෙන් අයින් වෙන එක නෙමෙයි. තමන්ට පව් අකුසල් සිදු වෙන විදිහට අනිත් අයට කරදර හිංසා පීඩා වෙන විදිහට රූප බැලීමෙන් වළකින්න. ශබ්ද ඇහිීමෙන් වළකින්න. ශබ්ද ඇහිීමෙන් වළකින්න කියන එක නෙමෙයි මේ කියන්නේ. රූප බැලීමෙන් වළකින්න කියන එක නෙමෙයි. ඒක කරන්න හැබැයි ඒක ඇතුලේ තියෙන අර අහිතකර දේ ඉවත් කරන්න. තව ඕනනම් ඒකට හිතකර දෙයක් ඇතුල් කරන්න. ඔබ රූප බලද්දී ඒ බැලීමේ ක්‍රියාවලියට හිතකර යමක් ඇතුල් කරන්නේ. ඒකේ තියෙන අහිතකර දේ ඉවත් කරන්නේ. ඒකයි මේ පහතබ්බේ. ඒකයි මේ පහතබ්බ ධර්මතාවය කියලා කියන්නේ. ඒකේ ස්වභාවය ඒකයි. ඉතින් ওই විදිහට මේ අපේ තේරුම් ගන්නවා අපි අවබෝධ කරගන්නවා මේ ධර්මතා සතර ආකාරයේ. පරිඤ්ඤය ධම්ම, පහතබ්බ ධම්ම, භාවේතබ්බ ධම්ම, සච්චිකාතබ්බ ධම්ම. අර්ථ වශයෙන් පැහැදිලිව කිව්වොත් පිරිසිඳ දතේ දැන ගැනීම නාම රූප ධර්ම. නාම රූප ධර්ම පිරිසිඳ දැන ගැනීම. ඊළඟට ඒ නාම රූප ධර්මවල විශේෂයෙන් රූප ධර්මවල නම් රූප ධර්ම පහ තබ්බ ගණේට භාවයේ තබ්බ ගණේට ගන්න බැරි ස්වરૂපයක් අපිට පේන්න තියෙන්නේ නාම ධර්ම වලුනොත් වේදනා පස්ස දෙක ඒවට අයිති වෙන්නේ නැහැ. නමුත් නාම ධර්ම වලින් චේතන සංඥා චේතනා මානසිකාර තුනේ අපි ඔය විභේදනේ දකිනවා. මොකද්ද? පහතබ්බ භාවේතබ්බ කියන ලක්ෂණ දෙක අපි දකින. මේක තියෙනවා මේ සංඥාවලට, චේතනාවලට, මානසිකාරයට එකතු කර යුතු දේවලුත් තියෙන, ඒකෙන් අයින් කළ යුතු දේවලුත් තියෙන. සංඥා සංඥා චේතනා මානසිකාර අයින් කරනවා නෙවෙයි. අපේ අවබෝධයේ, අපේ සිතුම් පැතුම් රටාවේ සහ අපේ මෙනෙහි කිරීමේ ක්‍රියාවලින් වල තියෙනවා යම් යම් දෝෂ. අන්න ඒවා තමයි බැහැර කරන්නේ පහතක්. භාවීතබ්බ කියන්නේ මේවට එකතු කරනවා. මේවට තව ඩිංග සකස් කරනවා කියන එක. ඔය විදිහට. ඉතින් ඒ ක්‍රියාවලිය ඔය මුල් කටයුතු තුන තුලින් සිදුවෙන අනායාසයෙන් සිදුවෙන දෙයක් තමයි මේ සත්‍චිකරණය. සාක්ෂාත්කරණය කියලා කියන්නේ. එතකොට අර නිවන දක්වලා තියෙන්නේ ඒකනේ සත්‍චිකා සබ්බ ධම්ම යටතේ දක්වලා තියෙන්නේ නිරෝධය. ඉතින් නිරෝධ වෙන්නේ අකුසලය බැහැර වීම නැත්තම් නිමා වීම සිද්ධවන්නේ අර පරිඤ්ඤේය ධර්ම පහතබ්බ ධම්ම භාවේතබ්බ ධම්ම කියන මුල් ක්‍රියාවලීන් තුන මුල් ක්‍රියාකාරකම් තුන හරහා සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ මම හිතනවා මේ මට්ටමේදී මේවා තේරුම් ගන්න පුළුවන් අපේ කල්යාණ මිත්‍රයන්ට. අපි සෑහෙන දුරක් මේ සාකච්ඡාව ඇවිල්ලා තියෙන නිසා. ඉතින් අද අපි මේ ධර්මතාවලින් මේ භාවයේ තබ්බ ධම්ම වලට යොමු වෙනවා. දැන් භාවයේ තබ්බ ධම්ම කියන්නේ අපි කිව්වා අර ජල පරිපහදුවේදී අලුතින් යමක් ඒකට ඇතුල් කරනවා වගේ එකක්. අපි අර ක්ලෝරීන් හරි එහෙම නැත්නම් විශේෂ පාෂාණ වර්ග එහෙම නැත්නම් ඔය ඉංගිනියට වගේ කපු ඇට ඉංගිනියට වගේ දේවල් අපි ඒ කාලේ ජලයට එකතු කරා. අදත් ඒවම තමයි එකතු කරන්නේ නවීන විද්‍යාව යටතේ ඒවා ඒවයි තියෙන සංගතකම තමයි හොයාගෙන අලුත් ක්‍රමයට එකතු කරන්නේ ජලයට. ඉතින් ඒ වගේ භාවයේ සබ්බ ධම්ම යටතේ අර නාම ධර්මවලට යම්කිසි එකතුවක් කරනවා. ඒක සමහර විට පුහුණුවක් නැත්නම් හැරවීමක්. දිශානතියක් වගේ දෙයක් වෙන්න පුළුවන්. භාවයේ සබ්බ ධම්ම යටතේ. එතකොට භාවයේ සබ්බ ධම්ම යටතේ සතිපට්ඨාන දේශනාවේදී කොටස් දෙකක් ඉදිරිපත් එක කොටසක් ඉදිරිපත් වෙනවා බොජ්ජංග පබ්බ කියලා. දැන් අපි ඒක නිසා බොජ්ජංග පබ්බේට මඩක් අවධානය යොමු කරමු. බොජ්ජංග ධර්ම පිළිබඳව හැම දිනාටම දැනටමත් මම හිතනවා අවබෝධයක් තියෙනවා කියලා බොජ්ජංග ධර්ම සාමාන්‍යයෙන් අපේ ධර්ම සාහිත්‍යයේ හතක් දැක්වෙනවා. සත්ත බොජ්ජංගකේ. සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියලා. හැබැයි මේවා මූලික වශයෙන් ගත්තම නාම ධර්ම ටිකක්. නාම ධර්මම විතරක් කියන්නේත් නැතුව අපි නාම රූප කියලා දෙකෙන්ම ගමු. මේ නාම රූප ධර්ම. රූප ධර්ම වල කිසියම් සම්බන්ධතාවයකුත් මේවට පෙන්නනවා. මම මේ අවස්ථාවලදී ඒක පැහැදිලි කරන්නම්. මේවා නාම රූප ධර්ම. දැන් සති කියන එක ස්වභාවයෙන්ම පුද්ගලයා තුළ පවතින. ස්වභාවයෙන්ම පවතින. ඒක ඒක දෙපැත්තට වැටෙන්න පුළුවන්. ඒකට මිශ්‍ර වෙලා තිබුණොත් අර මඩ වගේ අර මේ අහිතකර දෙයක් මිශ්‍ර වෙලා තිබුණොත් ඒ අවස්ථාව හඳුන්වන්නේ මුට්ටස් සති කිය. ඒක හොඳ පැත්තට වර්ධනය කරපුවාම හඳුන්වන්නේ උපට්ඨිත සති කිය. සති කියන ස්වභාවය දෙපැත්තට වැටෙන්න පුළුවන්. ධර්මයේ. ඉතින් උපට්ඨිත සතියත් එළඹ සිටි සිහිය කියන එක තවත් එහාට වර්ධනය කිරීම බොජ්ජංග සති කියලා කියනවා. ඒ පිරිපහදු කරලා ගත්ත සතිය යොදනවා හරියටම ඉලක්කය. දැන් බොජ්ජංග සතියේ විශේෂත්වය ඒකයි. දැන් මේ බොජ්ජංග පිළිබඳ අපිට හමු වෙන තැන් තියෙන ධර්ම සාහිත්‍යයේ ඒවත් ටිකක් මතක තියාගන්න එක හොඳයි. මූලික වශයෙන් මේ අපිට හමු වෙනවා සංයුත්ත නිකායේ මහා වර්ගයේ බොජ්ජංග සංයුත්තේ කියලා කොටසක්. ඒක ඔය ඔය ඇත්තන්ට කියවලා බලන්න පුළුවන්. දැන් ඉතින් ඔය බුද්ධ ජයන්ති ත්‍රිපිටකයත් තවත් ත්‍රිපිටක පරිවර්තනත් මේ අන්තර්ජාලගත කරලා තියෙන නිසා ඒව හරි පහසුවෙන් කියවන්න පුළුවන් දැන්. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය එන් තුන්වෙනි කොටසේ තුන්වෙනි කොටසේ වර්ග හැටියට ගත්තොත් මේ සංයුත්ත නිකාය වර්ග කිරීම කරලා තියෙනවා මූලික වශයෙන් වර්ග පහක් අපිට දකින්න පුළුවන් සදාතා වර්ග නිදාන වර්ග කන්ද වර්ග සලායතන වර්ග මහා වර්ග වශයෙන් ඒ පස්වෙනි වර්ගයේ මහා වර්ගය. මහා වර්ගය ආපහු බෙදලා තියෙනවා සංයුක්ත නමින් බෙදලා තියෙනවා මේ 12කට. එයින් දෙවැනි එක තමයි බොජ්ජංග සංයුක්ත. ඉතින් බොජ්ජංග සංයුත්තේ මේ බොජ්ජංග ධර්ම පිළිබඳව දක්වලා තියෙනවා. එතකොට බොජ්ජංග ධර්ම හැටියට ගත්තොත් ඒව ඇත්තටම වශයෙන් මූලික වශයෙන් ප්‍රාථමික වශයෙන් නාම ධර්ම. රූප ධර්ම වල සබඳියාවකුත් තියෙනවා බොජ්ජංග වලට මූලික වශයෙන් නාම ධර්ම. ඉතින් අපි අද බලමු මේ බොජ්ජංග ධර්ම නැත්නම් මේ නාම ධර්ම බොජ්ජංග සති බවට පරිවර්තනය වීම නැත්නම් ඒ ඒ දිශානතියක් මේ ඇත්තටම කරන්නේ. දැනටමත් අපි <clears throat> සති ගුණය උපදවාගෙන තියෙන්නේ. <clears throat> දැනට අපි උපට්ඨිත සති මට්ටමේ ඉන්න අය. එළඹ සිටි සිහිය කියන එකයි උපට්ඨිත සති කියන්නේ. සම්මා සති කියලත් අපිට ඒක කියන්න පුළුවන්. දැන් අපිට පුළුවන්කම තියෙනවා එක දෙයකට යොමු වෙලා ඒ දෙයට දිගටම යොමු වෙලා ඉන්න. අපි ඒකට අඛණ්ඩ අවධානය කියනවා. අඛණ්ඩ අවධානය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක උපට්ඨිත සති ගුණය. අර එහෙම බැරි ගතිය මුට්ටසති කියලා හඳුන්වන්නේ pāli භාෂාවෙන් කිය. එතකොට එළඹ සිටි ගතිය එළඹ සිටින්න පුළුවන් හැකියාව දැන් අපිට තියෙනවා. අපි ආනාපාන සතියෙන් තමයි ඒක පුරුදු වෙන්නේ. ආනාපානයට එළඹ සිටින්න පුළුවන් අපිට. ආනාපානයෙන් පුරුදු වුණු දේ අපි ඉරියාපතේ එළඹ සිටින්න පුළුවන්. එදිනෙදා වැඩවල එළඹ සිටින්න පුළුවන්. උපට්ඨිත වෙන්න පුළුවන් අපිට. දිගට අකණ්ඩ අවධානය තියාගෙන මේ වැඩේ මුලැමැදාග කරන්න පුළුවන්. ඉතින් ඒ හැකියාව දැන් අපිට තියෙනවා. ඒ වගේම ඊට අපි එකතු කරලා තියෙනවා සම්පජාන කාරී ගති. ඒක එළඹිලා ඉන්නව විතරක් නෙමෙයි එළඹිලා යොමු වෙලා ඉන්න දේ පිළිබඳ විමසුම් නුවණ යොදන්නත් අපිට පුළුවන්. ඊළඟට එළඹිලා යොමු වෙලා පෙළඹිලා ඉන්න දේ ට විරිය යොදන්නත් පුළුවන්. ඒක මන්දගාමී කරනවද? ඒක සම මට්ටමේ පවත්වනවද? ඒක ශීඝ්‍රගාමී කරනවද? ඒකේ තියෙන මොන දේද අයින් කරන්න ඕන මොන දේද ශීඝ්‍රගාමී කරන්න ඕන මොන දේද ඒකේ තියෙන මන්දගාමී කරන්න ඕන කියලා අපිට දැන් තේරෙනවා විරිය විරිය යොදන්නේ අපි එතෙන්ට. අපි යම් යම් යම් දෙයකට එළඹිලා පෙළඹිලා ඉන්නකොට අපි නිකන් සරල උදාහරණයක් ගමු මේකට. අපි කෑම උයනවා කියලා හිතන්නකො. නැත්තම් අපි මොන හරි දෙයක් ලිපේ තියලා ඒ දේ සකස් කරනවා. ඒක සකස් කරමින් ඉන්නකොට අපි මේකට ගින්දර යොදනවා. සමහර විට දර වලින් හරි නැත්තම් ගෑස් වලින් හරි විදුලියෙන් හරි අපි මේකට ගින්දර යොදනවා. එතකොට අපි සිහියෙන් ඉන්නකොට එළඹ සිටි සිහියෙන් නම් අපිට තේරෙනවා මේක දැන් ගින්දර අඩු කරන්න ඕනද වැඩි කරන්න ඕනද නැත්නම් මද ගින්නේ තියන්න ඕනද කියලා අපිට තේරෙනවා එතකොට අර විරියෙන් අපි කරන්නේ ඔන්න ඔය කටයුතු මන්දගාමී කරනවද ශීඝ්‍රගාමී කරනවද නැත්නම් අවගාමී කරනවද ඒක නැත්නම් මධ්‍යස්ථ මට්ටමේ තියනවද කියලා අඩු කරනවද වැඩි කරනවද සම කරනවද සම මට්ටමේ පවත්වනවද පිරින් කර. දැන් අපිට ওই ටික පුළුවන් ওই මට්ටමේ. එළඹෙන්න පුළුවන් ක්‍රියාවට වචනයට සිටිවිල්ලට. උපට්ඨිත සතිගුණය අපි ළඟ තියෙනවා. ඊළඟට ධම්මවිචේ තියෙනවා අපි ළඟ. මේ ක්‍රියාව, මේ වචනය, මේ සිටිවිල්ල යෝග්‍යද අයෝග්‍යද කියලා තීන්දුව තීරණ කරන්න පුළුවන්. ඊළඟට ඒක අයෝග්‍ය නම් ගින්දර අඩු කරනවා වගේ ඒක අඩු කරන්න පුළුවන් අතර කරන්න පුළුවන් සමහරවිට අපි ඒක දැනකට ආපුවම ගින්දර ඕෆ් කරලම දානවා ස්විච් එක ඕෆ් කරනවා නැත්නම් ගෑස් එක වහලා දානවා දර ටික සම්පූර්ණයෙන්ම ඇදලා දානවා ඒ වගේ මේක දැන් මෙතනින් එහාට ගියොත් මේක අහිත කරයි කියලා දැනගත්ත ගමන්ම ඕෆ් කරන්න පුළුවන් අපිට. ඒ හැකියාව තියෙනවා. කුසල පැත්තෙන් යනකොට අපි සමහර වෙලාවට මේක වැඩි කරන වැඩි කරන්න පුළුවන්. එතකොට අඩු කරන්න, සම කරන්න, වැඩි කරන්න හැකියාවත් අපිට තියෙන එකට විරිය කියනවා. දැන් ඔය ගුණාංග ටික වැඩිලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කියන මේ ගුණාංග හරියටම දිශානතයට ගන්න බොජ්ජංග බෝධියට කියලා. මෙතන බෝධි කිව්වේ නිවනට. බෝධි අංග කියන එකයි බොජ්ජංග කියන්නේ. මේවා මේ පද සංදිවීමෙන් ඇතිවෙන අලුත් පද බොජ්ජංගය කියලා කියන්නේ ප්‍රාථමික පදයක් නෙවෙයි ද්විතීක ගණී පදයක්. ප්‍රාථමික පද දෙක වෙන්නේ බෝධි සහ අංග. බෝධි අංග කියන පද සංදි වෙලා ද්විතීක ගණීය පදයක් හැදෙනවා බොජ්ජංග කියලා. සංදි පදයක් වෙනකොට ඒක ද්විතීක. බොජ්ජංග. එතකොට බෝධි අංග. බෝධි කිව්වේ නිවනට. අංගය කියන්නේ ඊට අදාළ දේ ඊට අදාළ වන ක්‍රියාකාරකම කුසලතාවය කියලා ගන්න පුළුවන්. එතකොට මේ දැනටමත් අපිට තියෙන සතිය සති ගුණය බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ කෙලින්ම මේක බෝධි අංගයක් කරගන්න. නැත්තම් ඔය අපිට තියෙන සති ගුණය අපි දැන් කිව්වේ කලින් ඔය අපි සතිය යෙදුවේ කෑම උයන්න කියලා. දැන් මම කලින් කිව්ව උදාහරණය. ඒකෙදී අපි එළඹ එළඹ සිටි සිය මුලමැද අග ආහාර පිසීමේ ක්‍රියාවලිය සිහිය තියෙන. ඒකට පිසිය යුතු දේ නොපිසිය යුතු දේ ඒකට ඇතුළ ඇඩ් කර මේ එකතු කළ යුතු දේ කළ යුතු දේත් අපි දානවා. ඒකේ අඩු වැඩි කළ යුතු දේත් දන්න. ඉතින් ඒක දන්න නිසා අපිට ඉතාම හොඳට මනාකොට ආහාරයක් පිසලා නිම කරන්න පුළුවන්. ඒ මොකද අර සති ධම්මවිචේ විරිය කියන තුන දැන් වැඩිලා තියෙන්නේ හැබැයි යෙදුවේ ලෞකික වැඩකට. ලෞකික වැඩට ඕක යොදන්න පුළුවන්. ගුණාංග තුන. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන කෙලින්ම නිවනට යොදන්න. ඒක නිවනට යොදනකොට මේ බොජ්ජංග ධර්ම ගැන කියද්දී බොජ්ජංග සංයුත්තේට එහෙම ගියාම අපිට පේනවා විශේෂ යෙදුම් වගයක් හමු වෙනවා අපිට. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග පරිණාමින් කිය. එහෙමයි යෙදෙන්නේ. ඒක සතිපට්ඨාන දේශනාවේදී ඒ ඒක යෙදිලා නැහැ. බොජ්ජංග පබ්බේදී එහෙම යෙදිලා නැහැ. නමුත් අර නිවන ඉලක්ක කරගන්න බොජ්ජංගයක් වෙන්නේ සතිය එහෙම වුණොත් තමයි. එතන විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං නිශ්චිත කියන වචනේ එදේ. දැන් අපි මෙච්චර දවසක් අනිශ්චිතනේ කතා වුණේ. අනිශ්චිත වෙච්ච අපට ආපහු බුදුරජාණන් වහන්සේ නිශ්චිත වෙන්න කියන. ඒ මොකද්ද ඒ? දැන් අපි අනිශ්චිත උනේ ඒක අපි මිශ්‍ර වෙනවයි කියලා කියමු නැත්නම් දිශා නැති ගත්තා කියලා කියමු ලෞකික පැත්තේ කාම අකුසල පැත්තට යනකොට අනිශ්චිත වෙන්න කියන ඒවට හේතු වෙන්න එපා දැන් කියනෝ නිශ්චිත වෙන්න කියන හේතු වෙන්න කියන යොමු වෙන්න කියන දිශානුගත වෙන්න කියන ඒකයි මේ නිශ්චිත කියන්නේ හේතු වීමක් යොමු වීමක් ඒ දෙසට නැමීමක් මෙතන අදහස් කරන්නේ. මොහොකටද නැමෙන්න කියන්නේ දිශා නැතිය වෙන්න කියන්නේ ඒ පැත්තට යොමු වෙන්න විවේක නිශ්චිත විවේකයේ පැත්තට යොමු කරන්න මොකද්ද සති සිහිය ඊළඟට ධම්මවිචය ධම්මවිචය කියන්නේ අර අපි ගොඩ දැනටමත් ගොඩනගාගෙන තියෙන අවබෝධ දියුණු කරගෙන තියෙන සම්පජානකාරී ගතිය. ධර්මතා විමසන සොයන විමසන ගතියටනේ ධම්ම විචය කියන්නේ. ඒක අපි කලින් කතා කරලා ඇති මම හිතන්නේ ඒක අපි ළඟ තියෙනවා. නාම ධර්ම රූප ධර්ම පිළිබඳ සොයන විමසන ගතියක් අපේ තියෙනවා. එතකොට ඕක ලෞකික පැත්තට යොදන්නත් පුළුවන් ධම්ම විචය. විචය කියන්නේ නිකන් සොයන විමසන ගතිය. ඒ මනස එහෙම තියෙන. සද්දයක් ඇහුණා මොකද්ද මේ සද්දේ? කොහෙන්ද ආවේ? පොඩ්ඩක් හොයන විමසන ගතිය. රූපයක් ඇහැට දැක්කොත් මොකද්ද ඒ රූපේ? ගඳ සුවඳක් දැනුණොත් මොකද්ද ඒ ගඳ? කොහෙන්ද එන්නේ? එහෙම තියෙනවා. රසයක් දැනුණොත් මොකක්ද ඒ රසය? මං කලින් ඉඳලා නැහැ. හරි ශෝක්නේ. කොහෙද තියෙන්නේ? මොකේද තියෙන්නේ? ස්පර්ශයක් දැනුණොත් ඒක ඔස්සේ සොයන විමසන ගතියක් වෙනවා. යම් කිසි කාරණයක් මනසට ඇති වුණොත් ධර්මතාවයක් ඒ ගැන සොයන විමසන. මේ සොයන විමසන ගතිය ධම්ම විචය. මේක මූලික වශයෙන් කුසලතාවයක් නෙමෙයි. අර සතිය වගේම මූලික ධර්මතා මූලික නාම ධර්මයක් හැටියට ගත්තොත් කුසලත් නෙවෙයි අකුසලත් නෙවෙයි. ධම්ම විචය. එතකොට ඒක බෝධිඅංගයක් වුණා. නිවන පැත්තටම හැරෙව්වොත් තමයි බෝධිඅංගයක් වෙන්නේ. ඒකද මෙතෙන්දී අපිට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සොයන විමසන ගතිය විවේක නිශ්චිතං ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. විරාග නිශ්චිතං ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. නිරෝධ නිශ්චිතං ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. ඔස්සග්ග පරිණාමෙන් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. ওই විදිහේ. දැන් මේ යොදාගත්ත දේ කෙලින්ම නිවන පැත්තටම යොමු කරා. විවේකය, විරාගය, නිරෝධය වසග්ග පරිණාමය කියලා. මේ අර ගැඹුරුම කුසලතාවලට යොදන්න කියන්නේ. එතකොට විවේක දැන් අපිට සිද්ධ වෙනවා මෙතෙන්දී බොජ්ජංග පරිවේදී අපිට ටිකක් කතා කරන්න මොකද්ද විවේක, මොකද්ද විරාග, මොකද්ද නිරෝධ, මොකද්ද වසග්ග පරිණාම. ඒ පැත්තට සතිය හැරෙව්වොත් තමයි ඒක සති සම්බොජ්ජංගම් වෙන්න. මනා වූ නැත්නම් නිවනටම හැරවුණු නිවනේම කොටසක් වුණු බෝධිඅංගය. බෝධිඅංගයක් වෙන්නේ බොජ්ජංගයක් වෙන්නේ. නැත්තම් තියෙන්නේ සාමාන්‍යයෙන් සති. ධම්ම විචේ විරිය. මේක කෙලින්ම බෝධිඅංගයක්. එතකොට දැන් දිශානතියක් වගේ දිශාව වෙනස් කිරීමක් වගේ දෙයක්. මේක දැන් ඒ පැත්තට මේ පැත්තට හරව හරව තිබිච්ච සතිය අපි ලෞකික පැත්තටත් හරවනවා ඉතින්. ලෞකික වැඩ කරගන්න සතිය හරිම හොඳයි. ධම්ම විචේ ලෞකික පැත්තටත් හරවනවා අපි. ඒක ඒ වැඩ කරගන්නත් හුඟක් හොඳයි. විරිය ලෞකික වැඩවලටත් බොහොම උපකාරී වෙනවා. ඒවා ප්‍රාථමික මට්ටමේදී බුදුරජාන් වහන්සේ ලෞකික වැඩවලටත් මේවා යොදන ආකාරය දේශනා කරලා තියෙනවා. ඒක මේ අවශ්‍ය නිසා මොකද ලෞකික වැඩ කරන්න ඕනේ ඒව නිවැරදි කරගන්න පුළුවන් සිහියෙන් නුවණින් වීර්යයෙන් කරනකොට යහපත් කරගන්න පුළුවන් ඒ නිසා ලෞකික පැත්ත වැඩ දන දාන්නේ හම්බ කරනකොට රැකී ආරක්ෂා කරනකොට සම්බන්ධතාව පවත්වනකොට යුතුයකම් කරනකොට වගකීම් දරනකොට ඒවටත් මේක යොදලා තියෙනවා. දැන් බෝධිඅංගවලදී ඒ පැත්ත නෙමෙයි කෙලින්ම නිවනට පැත්තට මේක යොමු කරා. ඒකයි බොජ්ජංග පබ්බේදී අපිට දකින්න තියෙන නැත්නම් අපිට අපි හඳුනාගත යුතු විශේෂත්වය. එතකොට දැන් මෙතන සතිපට්ඨාන දේශනාවේ බොජ්ජංග පබ්බය ඔබ කියවලා බැලුවොත් ඒකේ තියෙන්නේ සන්තං වා අජ්ජත්තං මම පොඩ්ඩක් මේ කොටස කියවන්නම් මේ මහා සතිපට්ඨාන දේශනාවේ මේ කොටස ආයතන පබ්බේ නිමා වෙලා ඊළඟට බොජ්ජංග පබ්බේ ආරම්භ වෙන්නේ පුනච පරම්පික්ක වේ බික්කෝ ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති සත්වසු බොජ්ජංගේසු කියලා බික්කවේ ශාවකයනි පුන නැවත අපරංච තවත් කමඨහනක් මම කියනවා ධම්මා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේ ආර්ය ශාවකයාට මේ ධර්මතා පිළිබඳ ප්‍රවීණතාව ඇති කර ගැනීමෙහිලා සත්ත්වසු බොජ්ජංගේසු එහිලා බොජ්ජංග ධර්ම හත තමයි ඉදිරියට ගන්න. ඊට පස්සේ කතංච පන එක්කවේ ශ්‍රාවකයන් කොහොමද මේ ආර්ය ශ්‍රාවකයා සත්ත සුබොජ්ජංගේසු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්බොජ්ජංග ධර්මවල ධර්මතා විදිහට දකිමින් ක්‍රියාත්මක වෙමින් වාසය කරන්නේ කියලා. ඉතින් ඒක විස්තර කරනවා ඉද බික්කවේ බික්කු සන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගෝති පජානාති මේ සති ගුණය බෝධිඅංගයක් හැටියටම තමා තුළ තියෙනවද කියලා පරීක්ෂාවක නිරත වෙනවා. ඒක සතිය වැඩිලා තියෙන්න පුළුවන්. දැන් අපි මුගක් අපි මුල් මුල් අවස්ථාවලදී සතිය වැඩුණාම අපි තුල අපි බොහෝම ඒ පිළිබඳව සතුටු වුණා. මේ ඉතින් නමුත් ටික ටික කාලයක් යනකොට තේරුණා සතිය වැඩිලා තියෙන නමුත් ඒක බෝධිඅංගයක් බවට පත් වෙලා නැහැ කිය. ඒක අර හරියටම දිශා නැතිට හරියටම දිශාවට යොමු වෙලා නැති බව පස්සේ පේනවා. එතකොට ආපහු සැරයක් මේක දිශා නැති දිශාවට හරිය නිවන පැත්තටම හරවන්න සිද්ධ වුණා. ඉතින් ඒ ඒ වගේ දෙයක් අපිට පේනවා. ඒක නිසා මෙතෙන්ට එනකොට කෙලින්ම බලන්න කියනවා අජ්ජත්තං තමා තුළ සති සම්බොජ්ජංගං අත්තිමේ මේ අජ්ජත්තං මගේ මා තුළ සති සම්බොජ්ජංගං අත්ති සතිය බෝධිඅංගයක් හැටියටම ක්‍රියාත්මක වෙනවද කියලා. කියනවා ඒක ඒක දැනගන්න. අසන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජං ගෝති ප්‍රජානං. සිහිය ඒ විදිහට නැත්තම් නැති බවක් දැනගන්න. යථාච අනුප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස උප්පාදෝ හෝති. එහෙම නැත්තම් මේක උප්පාද කරන්න වෙනවා. තංච පජානාති ඒකත් යෝගිය දැනගන්න ඕනේ. යථාච උප්පන්නස්ස සති සම්බුද්ධංගස්ස භාවනායේ පාරිභූරී හෝති තංච පජානාති. මේ තියෙන සතිය මේ නැත්නම් සති සම්බොජ්ජංගයේ තවත් නිවන පැත්තට භාවනා පරිපූර්ණ වැඩිම සහ පිරිපුන් කිරීම පරිපූර්ණ කිරීම කොහොමද කියලා ඒකත් දැනගන්න. මොකද මේක භාවනා පරිපූර්ණී කරන්න වෙන. මේ වචන දෙක අපිට මේ සාකච්ඡාවේදී හුඟක් වැදගත් වෙනවා. භාවනා වැඩිම පරිපූර්ණී පිරිපුන් කිරීම පරිපූර්ණ කිරීම කියන එක. කොහොමයි මේ ධම්මවිචේ විරිය පීතිපස්සද්දි සමාධි උපේක්ඛා කියන බෝධිඅංග සම්බන්ධයෙන්ොත් ওই විදිහටම ওই දේශනාව තියෙනවා. උද්ධංග පබ්බේ මහසතිපට්ඨාන දේශනාවේ. එතකොට අපි මේ වෙලාවේ හැටියට මේ මුල් බෝධිඅංග තුනට විතරක් අද අවධානය යොමු කරමු. එතකොට දැන් අපි සති කියන ගුණය දැන් අපි ළඟ තියෙනවා. ඒක යොමු කරන්න වෙනවා අපිට විවේක. ඒක නිශ්චිත කරන්න වෙනවා. නමන්න වෙනවා හේතු කරන්න වෙනවා. දැන් අපි මෙච්චර කාලයක් අනිශ්චිත කරේ. දැන් මෙතෙන්දි <coughs> විවේක නිශ්චිතං. විවේකයේ පැත්තට නමන්න ඕන, හේතු කරන්න ඕන, යොමු කරන්න ඕන. එතකොට දැන් අපිට ගන්න වෙනවා කොමක්ද මේ විවේක කියන්නේ කියලා. විවේක කියන වචනේ සාමාන්‍ය අර්ථයයි ධර්මාර්ථයයි අතර ලොකු වෙනසක් සාමාන්‍යයෙන් විවේක කියන්නේ කය වෙහෙසිලා ඉන්න වෙලාවක මනස වෙහෙසිලා ඉන්න වෙලාවක ඒකායික මානසික වෙහෙස නිවා ගැනීම සඳහා අපි ඒ කය සහ මනස යොදලා තියෙන ක්‍රියාවෙන් මුදලා තියෙන ටික වෙලාවකට කය සහ මනස. අර යෙදීම නතර කරනවා. එතකොට කය සහ මනස දෙක ටිකක් විවේකයටපත් වෙලා ආපහු ප්‍රාණවත් වෙලා ඒ මේන ගතියක් තියෙනවා. අර වෙහෙස කර ගතිය නිවා ගන්න කරන ක්‍රියාකාරකම ක්‍රියාකාරකමක් නෙවෙයි ඇත්තටම ක්‍රියාකාරකම් වලින් මුදා තබනවා. ඒක තමයි විවේක කියන්නේ සාමාන්‍ය ඉන්ටර්වල් එකක් තියෙනවා විවේකයක්. විරාම කරනවා. ඒක තමයි සාමාන්‍ය විවාහයේදී විවේක කියන්නේ. නමුත් ධර්මයට ගියාම විවේකය කියලා කියන්නේ ඊට වැඩිය වෙනස් කාරණයක්. කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක කියලා මේ විවේකයේ තව ටිකක් විග්‍රහ වෙනවා ධර්මයේදී. එතකොට කාය විවේක කිව්වම නිවන පැත්තට යමෝණු කෙනෙක් නිතරම කය මේ නිකන් තියනවා නෙවෙයි ඇත්තටම. එතන කාය විවේක කිව්වම අර අර සාමාන්‍ය විවහාරයේදී නම් කය යොදලා කයින් වැඩ කරලා මහන්සි වෙලා ටිකක් ඉඳගෙන ඉන්නවා මේ නැත්තම් වැතිරිලා ඉන්නවා කය ඒ ක්‍රියාවේ යොදන්නේ නැහැ. නමුත් මෙතන කාය විවේක කිව්වම කය ඒක යොදන්නේ නැහැ නෙවෙයි. කය යොදනවා හැබැයි මේ කාම අකුසල පැත්තේ දේවල් වල කය යොදන්නේ නැහැ. නිතරම මේ කුසලයට කුසලයේ සම්බන්ධ දේ කය යොදන. ඉතින් එතකොට ඍජුවම නිවන පැත්තට යෙදෙන. එතකොට කාය විවේකයක් එතන තියෙනවා. දැන් කාමයේ සහ අකුසල පැත්තට කය යොදනකොට අපිට දැන් ඒක යොදලා පුරුදුයි. අපි ඒක දන්නවා. හැමෝටම මේ අත්දැකීම් තියෙනවා. කාම සහ අකුසල පැත්තට යොදනකොට කය එක්තරා ආකාරයකට මතු පිටින් පේනවා කය පිනවීමක් වගේ කියලා. නමුත් හුඟක්ම බැලුවොත් වෙහසීමක් තියෙනවා. කය. අන්න එකකින් ගලවලා කාම අකුසල පැත්තට කය යොදන්නේ නැතුව කුසල පැත්තට කය යොදනවා. ඒකයි මේ විවේක නිශ්චිතං කාය විවේකය නැමෙනවා යොමු වෙනවා ඒ පැත්තට හරවනවා අපි හිතමු එහෙම දෙයක් නේ ඒකට අපිට පුළුවන්කම එනවා එතන ඒ පැත්තට මේ කායික ක්‍රියාකාරකම් යොදන්න දැන් අපි බැලුවොත් එතෙන්දී ලොකු වෙනසක් වෙනවා දැන් කාමයේ පැත්තට අපි කායික ක්‍රියාකාරකම් වල යෙදුවොත් කායික ක්‍රියාකාරකම් යෙදුවොත් අපි දන්නවා ක්‍රියාකාරකම් වල ප්‍රමාණයක් වැඩි වෙනවා ප්‍රමාණය වැඩි වෙනවා ගුණාත්මක භාවය අඩු වෙනවා කායික ක්‍රියාකාරකම් වල ප්‍රමාණය වැඩි වෙනවා ආනාප්‍රකාර විදිහේ කය තෘප්තිමත් කරන නැත්නම් කය පිනවන ක්‍රියාවලිය යෙදෙනවනේ. ඒවයි ගුණාත්මක භාවය ගත්තොත් ඇත්තටම කාමයේ පැත්තට ගියාම ඒවයි ගුණාත්මක භාවය උගාක්ම අඩුයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මිත්‍යාචාරයෙන් තොරව කාමයේ භුක්ති විඳින්න ඉස්සෙල්ලා ඉගැන්වුවා. එහෙම එහෙම බින්දත් කාය විවේකය නැහැ. කාය විවේකයේ නැති නිසා නෙක්ඛම්මයේ ගන්නවා. නිකම් මේ කියන්නේ අර කාමයට කය යොදන් යොදන යොදන දේවලින් ඉවත් කරන. දැන් ඔන්න ඔතෙන්දී අර සීලය කියන එක හොඳට තේරෙන වෙලාවක් එනවා. ඔය කාය විවේකය අපි ගැඹුරින් කතා කරනකොට දැන් බලන්න උදාහරණයක් හැටියට මිනිස්සේ ප්‍රාණඝාත කරන්නේ ඇයි හොරකම කරන්නේ ඇයි වැරදි කාමයේ සේවනය කරන්නේ ඇයි කියලා බලන්න දැන් මේවා කයට සම්බන්ධ දේවල් හැටියටනේ අපි කාය දුස්චරිත කියලානේ කියන්නේ සාමාන්‍යයෙන් අකාය දුස්චරිත කය යොදවලා කරන්නේ එතකොට මේවා කරන්නේ කිසියම් බින්දනයක් ඉලක්ක කරගෙන මේවයි යෙදෙන්නේ එහෙම මේවට යෙදිලා තියෙන මනෝභාවයන් ගත්තොත් අකුසල ක්‍රියාව වින්දනයේ ඉලක්ක වෙලා තියෙනවා මනෝභාවයේ අකුසල. එතකොට මෙවැනි ක්‍රියාවල යෙදෙන්න යෙදෙන්න පුද්ගලයා වෙහෙසෙනවා. මනසින් වෙහෙසෙනවා, කයින් වෙහෙසෙනවා. එන්න එන්න මේ අකුසල ක්‍රියා අකුසල ක්‍රියා චක්‍රය විසින් එන්න එන්න හිර කරන තැනට, තද කරන තැනට, පීඩා කරන තැනට යනවා මිසක සැහැල්ලු කරන, ලිහිල් කරන තැනකට යන්නේ නැහැ. ඒක නිසාවෙන් නෙක්ඛම්මයේ උගන්වනවා. නෙක්ඛම්මයේදී කාමයේ ආදීනව හිතලා අර කාම චේතනා නෙක්ඛම්ම චේතනා බවට පරිවර්තනය කරගන්නවා. ඊළඟට කාමී ක්‍රියා, කය යොදන කොටස සෑහෙන ප්‍රමාණයකින් අඩු කරනවා. ඒකයි නෙක්ඛම්ම ශික්ෂා දිහා බැලුවොත් ඔබට වැටහෙයි ඒවයි තියෙන්නේ පංචකාමයෙන් හැකිතාක් ඉවත් වීම. කාමී ක්‍රියාවලින් හැකිතාක් ඉවත් වීම. දැන් නච්ච විසූක දර්ශන. මේවා ඉතින් දර්ශන කාමයට අයිති දෙන්නේ. දර්ශන කාමයට අයිති කායික ක්‍රියාකාරක. නච්ච විසූක දර්ශන. ගීත වාදිත. ගැයුම් වැයුම්. නැටුම් නර්තන, යැයුම් වැයුම්. මේවා ඉතින් කය යෙදවීමෙන් කරන ක්‍රියාකාරකම්. ඉතින් මානසින් විඳිනවා කය යොදවලා. ඊළඟට ගන්ධ විලේපන. ගඳ සුවඳ විඳීම. විකාල භෝජන, නොයෙක් රස වර්ග සකස් කරමින් විඳීම. උච්චාසයන මහාසයන අබ්‍රහ්මචර්යා ස්පර්ශකාමයේ විඳී. බලන්න මේ වැඩවලට ගියාම අපිට කොයිතරම් දේවල් සැලසුම් කරන්න වෙනවද? සකස් කරන්න වෙනවද? එකතු කරන්න වෙනවද? කොයිතරම් පුද්ගල සම්බන්ධතා ගොඩක් ඇති කරගන්න වෙනවද? ඊට පස්සේ ඒව නඩත්තු කරන්න වෙනවද කියලා. එතකොට විවේකය අඩු වෙයිද වැඩි වෙයිද? කාය විවේකේ. හොඳට හිතලා බලන්න. කාය විවේකේ වැඩි වෙයිද අඩු වෙයිද? ඉතින් අපිට තේරෙනවා මේ පැත්තට ගිය ගමන් කාය විවේකේ වැඩි අඩු වෙනවා. බරපතල විදිහට කය වෙහසන්නේ. සරල උදාහරණ වලින් අපි කතා කරමු. අපි හිතමු අපි කාටත් ජීවත් වෙන්න ධනෙ අවශ්‍යයි මිල මුදල් අවශ්‍යයිනේ නමුත් මේ යම් කෙනෙක් මේ පංචකාමයේ භුක්ති විඳීමේ ක්‍රියාවලියට මිල මුදල් යොදවන්න ගත්තොත් ඒ තැනත්තාට මිල මුදල් හම්බ කරලා ඉවරයක් කරන්න බැරි ඉවර කරන්න බැරි මේ නැච්ච විසූක දස්සන ගීත වාදිත මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණ උච්චාසයන මහාසයන විකාල භෝජන මේවට යෙදුවොත් යොදා ඒවට මුදල් යොදන්නේ නැහැ. මුදල් යොදන්නේ නැතුව ඒවා භුක්ති විඳින්න බෑ. ඉතින් ඒවට යොදන්න යොදන්න මිල මුදල් කොච්චර ඕනද කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? හම්බ කිරීමේ ක්‍රියාවලිය මීට වැඩිය වැඩි කරන්නේ. හැබැයි අරක අඩු කරොත් මොකද වෙන්නේ? නාච්‍ය විසූක දස්සන නැටුම් නර්තන ගීත වාදිත ගැයුම් වැයුම් ධාරණ මණ්ඩලේ භූෂණ අලංකාර කිරීම හැඩ කිරීම විලාසිතාකරණය උච්චාසයන මහාසයන අදිසුභෝගී බාණ්ඩහා සේවා ඊළඟට විකාල භෝජන නොයෙක් රසවත් කෑම බීම වර්ග සකස් කර කෑම අබ්‍රහ්මචර්යාව වෙනත් මිනිස්යන්ගේ ශරීරවල ශාරීරික ස්පර්ශයේ විඳීමට යෑම මේ ක්‍රියාකාරකම් අඩු කරලා දැම්මොත් ඊට අදාළ කාර්ය ඊට අදාළ වෙන කාලය ඊට අදාළ වෙන වෙහෙස ඒ සඳහා යන මිල මුදල් මේවා ගොඩාක් අඩු වෙලා යනවා. අන්න විවේකයෙන්. අන්න කාය විවේක. අපි දැන් මේ විවේක කියන වචනේ ගත්තේ බොජ්ජංගවල තියෙන. විවේක නිශ්චිතං විවේකයට නිශ්චිත වෙන්න කියලා කියන්නේ. මේ ආර්ය විවේකය, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන් ගන්න විවේකය ආර්ය විවේකය කියලා අපි කියනවා. ඒකට නැමෙන්න, ඒකට යොමු වෙන්න, ඒක ඇසුරු කරන්න නිශ්චිත කියන වචනේ තියෙන. නැමෙනවා, යොමු වෙනවා, ඇසුරු කරනවා කියන අදහසනේ. එහෙනම් දැන් මේ කියන්නේ කාමයේ වෙනුවට නිෂ්කාමයට යොමු වීම. නික්කම්මයට යොමු වීම කියන්නේ. එතකොටම ඒක ආර්ය කාය විවේකයක් බවට පත් වෙනවා. ඒකයි. වජ්ජංග වලදී එහෙමයි. එතකොට සිහිය යොමු කරන්න කියන ඒ පැත්ත. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං. විවේකයට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. චිත්ත කියන්නේ අර නොහිතා ඉන්නව නෙවෙයි. අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, කාමයේ පිළිබඳ සිතිවිලි එනකොට නෙක්ඛම්ම සිතිවිලි. කාමයේ ආදීනව ටිකක් හිතන්න. ඒ වයින් සිද්ධ වෙන අයහපත, ගැටලු ඕන තරම් අපිට අත්දැකීම් තියෙනවා. ඉතින් ඒ පැත්ත ටිකක් හිතන්න කියන මේ කාමයේ පැත්ත හිතනවට වැඩි. එතකොට අර චිත්ත විවේකයක් ඇති වෙනවා. නොහිතා ඉන්නවම නෙමෙයි. අර සිතවිල්ල තියෙන කාමයට නැඹුරු ගතිය වෙනුවට නෙක්ඛම්ම විතක්කම් අව්‍යාපාද විතක්කම් අවිහිංසා විතක්කම් හොඳට බලන්න කාම විතර්කවල ලොකු බරගතියක් වෙහෙසතර ගතියක් එනවා. ව්‍යාපාද විතර්කවල එහෙම ගතියක් තියෙනවා. විහිංසා විතර්කවල එහෙම ගතියක්. හැබැයි නික්කම්ම විතර්කයේ අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්කයේ විතර්කුවේ මෙතන චේතනාවල. චිත්ත විවේකේන. මේ පැත්තට හිතුවා. කොහොම වෙනකොට තමයි මේ සිටීමේ ක්‍රියාවලිය බොජ්ජංග වෙන්නේ. කායික ක්‍රියාවලිය බොජ්ජංග වෙන්නේ. එතකොට දෙකම විවේක වෙනවා. විවේක නිශ්චිත. කාය විවේක චිත්ත විවේක. උපදි. උපදි කියන්නේ අපි සාමාන්‍යයෙන් රැස් කරගන්න දේවල්, එකතු කරගන්න දේවල් කියන එක. උපදිය මේ උපාදානය නෙවෙයි මෙතන වැඩි උපාදානයත් එක්ක සම්බන්ධ කරගන්න එපා. උපදිය දැන් අපේ ශරීරයට උපදි කියනවා. ඉතින් අපි තව ජීවත් වීම සඳහා ද්‍රව්‍ය භාණ්ඩ වස්තු එකතු කරගන්නවා. මහා පොළොවෙන් අපි කොටසක් වෙන් කරගන්නවා. ඉඩමක් කියලා එකක්. ඉතින් ඒකේ ගියක් දොරක් හදාගන්නවා. ගේ ඇතුළට ගිහිල්ලා බලපුවාම මේකේ අපිට අවශ්‍ය කරන උපකරණ තියෙනවා. ඊට අදාළ භාණ්ඩ හා සේවා තියෙනවා. පුද්ගල සම්බන්ධතා ටිකක් තියෙනවා. ওই ටිකට තමයි උපදිය කියලා කියන්නේ. උපදී. රැස් කරගන්නේ මොකටද? පැවැත්මට රැස් කරගන්න දේවල්. පැවැත්ම වෙනුවෙන් රැස් වී තිබෙන දේවල් ටික උපදී. එතකොට දැන් මේ උපදිය වැඩි කළොත් මොකද වෙන්නේ? උපදිය වැඩි කළොත් විවේකයේ අඩු වෙනවා. උපදි විවේක කියලා එකක් අපේ උගන්වන බුදුදහම. උපදි විවේක. එතකොට මේකෙදි කෙලින්ම නිබ්බාන පටිසංයුක්ත වුණාම නැත්නම් බොජ්ජංග වෙනකොට මේකේ මේ උපදි විවේකයේ ලබා ගැනීමේදී ක්‍රම දෙකක් තියෙන එකක් තමයි මේ රැස් කරන දේවල් වල ප්‍රමාණය අඩු කිරීම ප්‍රමාණය අඩු කරගන්න. එය සහල්ලු මේ කරණීය මෙත්ත සූත්‍රයේදී එහෙම කියන්නේ අපකිච්චෝ ලහුක වුත්ති සුභරෝ වගේ වචන අපිට හමු වෙලා තියෙනවා. ඒ ඒ වයින් කියවෙන්නේ මේ මේ ගුණාංගය. උපදීන රැස් කරගත්ත දේ ජීවිතේට රැස් කරගත්ත දේ හුඟක් අඩු කරගන්න. මොකද රැස් කර ගැනීම වැඩි වුණාම අපි දන්නවා ඉවෙති නඩත්තු කරන්න ඕන, හැක බලා ගන්න ඕන, වැඩි දියුණු කරන්න ඕන, පරිස්සම් කරන්න ඕන. සමහර ඒවා යාවත් කාලීන කරන්නත් එපා අප්ඩේට් කරන්නත් වෙනවා. ඉතින් හරි ඒක මහ වෙහෙසක්. උපදී වෙහෙසටපත් කරනවා අපිව. විවේකයටපත් කරන වෙනුවට අපිව අවිවේකයට තල්ලු කරනවා. ඒක නිසා මේ ආර්ය ප්‍රතිපදාව ඇතුළේ හුඟක් උත්සාහ කරන උපදී ප්‍රමාණයෙන් අඩු කරන්න. ප්‍රමාණයෙන් අඩු කරන්න. උපදියට අයිති වෙන්නේ මූලික වශයෙන් අපේ ශරීරයයි අපේ කය පැවැත්මට අපි එකතු කරගෙන තියෙන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ආදී භාණ්ඩ හා සේවා ටික. එහෙම ටිකක් එකතු කරගන්න. දැන් ශරීරය උනත් බලන්න මේ ගොඩාක් මහත් වුණොත් එහෙම ගොඩාක් උස වුණා ගොඩාක් මහත් වුණොත් මොකද තත්ත්වය? අමාරුයි. නිකන් ඒක නිකන් හිරිහැරයක් වඩටපත් වෙනවා අපිටම දැනෙනවා කරදරයක් කියලා. සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයක උසක් මහතක් තියෙනවනේ. નિયમિત බරක්, નિયમિત උසක්, નિયમિત මහතක්. ඒ ප්‍රමාණයට තිබ්බොත් හරි ලේසියි. නිරෝගී, පවත්වගෙන යන්න පහසුයි. ඒ ලක්ෂණේ තියෙනවා. එහෙම තියෙනවා. ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ගත්තත් භාණ්ඩ හා සේවා ගත්තත් ඒත් එහෙමයි. ඒක වැඩි වුණොත් අමාරු වෙනවා. එතකොට මෙන්න මේ උපදිය අපි සාමාන්‍යයෙන් රැස් කරගන්න දේ එක පැත්තකින් ප්‍රමාණාත්මකව අඩු කරන්නේ. අපි නිතරම සතිය යොදන්න ඕන ඒ සඳහා. ධම්මවිචේ විමසන නුවණ යොදන්න ඕනේ ඒ සඳහා. විරිය කරන්න ඕන. ඔය තුන තියෙන්න ඕනේ. කාය විවේකය ඇති කරද්දී සිහිය තියෙන්න ඕනේ. ඒ පැත්තට යොමු වෙන්න ඒ වගේම මේ විමසුම් නොවන තියෙන්න ඕන ධම්ම විචය කිව්වේ ඒකයි ඒ වගේම විරිය තියෙන්නත් ඕන චිත්ත විවේකයේදී ඒ විවේක නිශ්චිතං සති ධම්ම විචේ විරිය සිහිය විමසුම් නොවන ප්‍රඥාව මේ සිහිය විමසුම් නොවන විරිය තුන යෙදෙලා තියෙනවා ඉතින් ඒකයි මුල් බොජ්ජංග ධර්ම තුන. අර තුනමයි හරියටම බැලුවොත්. ආතාපි සම්පජානෝ සතිමා කියන තුනමයි මෙතන තියෙන්නේ. සතිමා සම්පජානකාරී ආතාප. සති ධම්මවිචේ විදි. ඉතින් ඒකට යෙදිලා තියෙන. ඒ පැත්තට යෙදිලා තියෙනවා. ඒ දිශානතියට වෙලා තියෙනවා. ඒ පැත්තට නිශ්චිත වෙලා තියෙනවා. ඒව ඇසුරු කරන බව තියෙනවා. විවේක අපි මේ කතා කරන්නේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වශයෙන්. එහෙම. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් මෙතෙන්දී මේ අදහස් කරන්නේ නැත්තම් කතා කරන දේ ගත්තොත් එහෙම දෙයක් මින් අදහස් ඉතින් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක මේ විවේකය ඇති කරගන්න අපි සිහිය යොදන්න ඕනේ මේ පැත්තට. කොහොමද මම කාය විවේකය ඇති කරගන්නේ? කොහොමද මම චිත්ත විවේකය ඇති කරගන්නේ? කොහොමද මම උපදි විවේකය ඇති කරගන්නේ? එතකොට අපි කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ගැන දැනගෙන තියෙනවා. ඒත් ඒකට නේ බණහන් එහෙම බණක් ඇහිලා තියෙනවා. එහෙම බණක් ඇහිලා තියෙනවා නැත්තම් බොජ්ජංගය විවේක නිශ්චිතං කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය විවේක නිශ්චිතං කරගන්න බැරි වෙනවා. විවේකයේ පැත්තට හරව ගන්න බැරි වෙනවා. එහෙම බණක් ඇහිලා නැත්තම්. එතකොට ඒක නිසා එහෙම බණක් අහලක් තියෙනවා. මොකද්ද කාය විවේක, මොකද්ද චිත්ත විවේක, මොකද්ද උපදි විවේක කියලා. ඒ බණ අහලා තියෙන කෙනෙකුට විවේකය ඒ පැත්තට හරවන්න පුළුවන්. සතිය සතිය ධම්මවිචේ විරිය ඒ පැත්තට හරවන්න පුළුවන්. මම කොහොමද මේ කාය විවේකය වැඩි කරගන්නේ? මම කොහොමද චිත්ත විවේකය වැඩි කරගන්නේ? මම කොහොමද උපදි විවේකය වැඩි කරගන්නේ කියලා ඒ පැත්තට හැරෙනවා දැන්. දැන් මම මේ ලෞකික පැත්තට හිත යොමු කර ප්‍රමාණය ඇති දැන් ඒ වයින් යාන්තමට යැපෙන ගාන තියාගත්තම ඇති. එතනින් එහාට සම්පූර්ණ හිත යොමු කරනවා විමසුම් නුවණ යොදනවා උත්සාහ කරනවා සති ධම්මවිචේ විරිය මොකක් සඳහාද විවේක නිශ්චිතා විවේකය ඇති කරගන්න ඉතින් කොහොමයි ඊළඟට විරාග නිශ්චිතං හැකිතාක් නොඇලී සිටින්න මේ ධර්මතාවල නිරෝධ නිශ්චිතං මේවා සම්බන්ධයෙන් ඇති වෙලා තියෙනෝ නම් කිසියම් ආකාරයක අකුසල මානසික తত্ত্বය ඒවා බැහැර කරගන්න ඒවා දුරු කරගන්න ඇති ආදී වශයෙන් මේ අපිට පුළුවන්කම තියෙනවා ඒ පැත්තටම මේ යොමු වෙන. ඒ පැත්තටම නැමෙන. ඒ නැමෙන යොමු වෙන දිශානුගත වෙන ලක්ෂණයටයි අර නිශ්චිතං කියලා කියන්නේ. ඉතින් අපි දැන් බලමු දැන් මම ඔතනින් සාකච්ඡාව පොඩ්ඩකට මේ දේශනා පැහැදිලි කිරීම නතර කරලා අපි භාවනා පැත්තට යමු වෙලා බැලුවොත් අපි බලන්න ඕන අපේ ජීවිතේ අපි මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක තියාගෙන තියනවාද කියලා. කොච්චර දුරට අපි විවේකයේ අත්විඳිනවද කියලා. මේ තමා තුළින් දකින්න උත්සාහ කරන්න. භාවනාවේ හැටි එහෙමනේ. මේ කලබල ගතිය, නොසන්සුන් ගතිය. ඒ වගේම අර කාමයේ පැත්තට, ලෞකික දේවල් පැත්තටද හැරිලා ඉන්නේ. කියලා ටිකක් විමසලා බලන්න. දැන් මේ මට්ටමේදී උඹා භාවනා යෝගින් හැටියට අපි අපි අපි දිහා බලනවා මේ දැන් ලෝකයේ දිහා බැලුවා ඇති ව්‍යාපාර දිහා බැලුවා ඉදකරන දරුමල්ලෝ නොඑක් දේවල් දිහා බල බල අපි හිටියනේ ඒ එහෙම හිටියට මේ මේ මේ ගමන මේ එතකොට වේගවත් වෙන්නේ නැහැ මන්දගාමී වේගවත් කිරීමේදී තමයි මේ බොජ්ජංග සතිවලට ආපුවම ඍජුවම කියන්නේ ඒක විවේකයේ පැත්තට, විරාගයේ පැත්තට, නිරෝධයේ පැත්තට, ඔස්සග්ග පරිණාමයේ පැත්තට යොමු වෙන්න ඕනේ කියලා. ඉතින් ටිකක් මේ හිතලා බලන්න, කල්පනා කරලා බලන්න කොහොමද తත්වය? Tamange తත්වය ටිකක් හිතලා බලන්න. විවේකයෙන් ගත වෙනවාද කියලා. කාමයේ පැත්තට, ලෞකික දේවල් පැත්තට හිත යොමු වීම වෙනුවට කාය විවේකය පැත්තට යොමු වෙලා ඉන්නවද චිත්ත විවේකයට යොමු වෙලා ඉන්නවද උපදි විවේකයට යොමු වෙලා ඉන්නවද සන්තං වා අජ්ජත්තං කියලා කිව්වේ ඒකයි අජ්ජත්තං තමා තුල සන්තං වා තියනවද ඇද්දෝ කියලා විමසා බැලීම ඉතින් එහෙම බලද්දී එහෙම නැත්නම් අසන්තං වා නැද්දෝ මේ කියන தત્ත්වය මගේ සිහිය ධම්මවිචේ විරිය ඒ පැත්තට යෙදිලා නැද්දෝ යෙදිලා ඇද්දෝ නැතිනම් අපි ඒක ඒ පැත්තට යොදා ගන්නවා සතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස අනුප්පන්නස්ස ධම්මවිචේ සම්බොජ්ජංගස්ස අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති තංච පජානාති කොහොමද මේක මම උපද්දන්නේ කොහොමද මම විවේකය වැඩි කරගන්නේ? කොහොමද මං කා නික්කම්මේට යන්නේ? කාය විවේකය කොහොමද මං ඇති කරගන්නේ? චිත්ත විවේකය කොහොමද ඇති කරගන්නේ? උපදි විවේකය කොහොමද ඇති කරගන්නේ කියලා මේ පැත්තට විමසුම් නොවන යොදන්නෝ. විරිය කරන්නෝ. එහෙමයි යන්නේ. එහෙම කරලා භාවනාය පාරිපූර්ණයි. ඒ ඒ ඒක වඩනවා පිරිපුන් කරගන්නවා. මේ පැත්තට. එහෙමයි. ඉතින් මේකෙදි ටිකක් සාමාන්‍ය ජීවිතයේදී තරමක් අමාරු වෙන වැඩක් බවට පත් වෙනවා ආදුනික යෝගීන් තමයි මේ ප්‍රවීණ යෝගීන් ගැන නෙමෙයි කියන්නේ දැන තමත් මේවා මේ විදිහට කරගත් ඇත්තෝ ඉන්නවා මේ අපේ කල්යාණ මිත්‍ර පිරිස අතරේ. නමුත් මම හුඟක් ආධුනික යෝගීන්ගේ පැත්තෙන් කතා කරන්නේ අපි මේ ලෞකික ජීවිතේ යම් යම් වැඩවලට නිශ්චිත වීමක් පෙන්වනවා. ලෞකිකත්වයට නිශ්චිත වීමක් පෙන්වනවා. ඉතින් ඒ ඒ නිශ්චිත භාවයෙන් අනිශ්චිත වෙලා ලෝකෝත්තර පැත්තට නිශ්චිත වෙන්න. විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත වෙන එක තරමක් දුෂ්කරයි. මාරු වැඩක්. අරකින් මේ මේ පැත්තට එන අතනින් මෙතෙන්ට එන එක. මොකද මුළු ලෝකෙම හැරිලා තියෙන්නේ. ඒ පැත්තටනේ ලෝක කියන්නේම ලෞකිකත්වයට නැඹුරුණු කියන අර්ථයනේ. ඒ පැත්තට හැරිලා තියෙන්නේ. මේ පැත්තට තමයි වැඩ. මේ පැත්තට තමයි සැලසුම්. මේ පැත්තට තමයි උනන්දු කිරීම, යොමු කිරීම තියෙන්නේ. අනිත් පැත්තට උනන්දු කිරීම, යොමු කිරීම අවමයි. එහෙම උනන්දු කිරීම යොමු කිරීම තියෙන්නේ මේ ආර්ය සම්ප්‍රදාය ආර්ය ප්‍රතිපදාය විතරයි. වෙන මොකකවත් එහෙම ඒව නැහැ. සියලු භාෂා ශාස්ත්‍ර විද්‍යා තාක්ෂණ වල තියෙන ඔක්කොම ලෞකික පැත්තට යොමු කිරීමක්, තල්ලු කිරීමක්, නැඹුරු කිරීමක්, උනන්දු කිරීමක්, පෙළඹවීමක්, ආරාධනා කිරීමක්, අගය කිරීමක් තියෙනවා. ඔක්කොම තියෙන්නේ අර පැත්තට. ඉතින් මේ පැත්තට ඒවා නැහැ. නැති තරම්. එහෙම කරනවා නම් කල්යාණ මිත්‍රයෙක් තමයි කියන්නේ. ඕවා ටිකක් අඩු කරලා මේ පැත්තට එන්න මේ පැත්තේ දේවල් අපි යෙදෙමු. කාමය ගැන ඔච්චර දඟලන්න එපා. ඕවා ටිකක් අඩු කරලා මේ පැත්තට කටයුතු කරමු කියලා කියන්නේ මේ මාර්ගයේ ගිය කල්යාණ මිත්‍රයෙක් විතරයි එහෙම උනන්දු කිරීමක් කරන්නේ. අනිත් ඇත්තෝ ඔක්කොම ඒක මේ අපි වැරද්දක් කියනෝ නෙමෙයි ලෝක ස්වභාවය. අසුතව පුදුජන මට්ටමේ තමයි 99.9ක් ලෝකේ ඉන්න මිනිස්සු. ඉතින් ඒගොල්ලන්ගේ යොමුව 99.9ක්ම මේ කාමය අකුසලයේ පැත්තට. එතකොට විවේක නිශ්චිත නැහැ. එතකොට අවිවේකේ. විරාග නිශ්චිත වෙනුවට රාග නිශ්චිත වෙන්නේ. එහෙම. නිරෝධ නිශ්චිත නැහැ. සමුදය නිශ්චිත වෙන්නේ. උපද්දන පැත්තට යන්නේ. අකුසලය කාමයේ උපද්දන පැත්තට කාම සිතිවිලි කාම ක්‍රියා අකුසල සිතිවිලි අකුසල ක්‍රියා උපද්දන පැත්තට එහි නිරෝධ පැත්තට නෙමෙයි යන්නේ. ඉතින් අපි ඕවා දකින්න ඕන. මේවා ධර්මතා මට්ටමේදී ධර්මතා හැටියට අපි දකින්නේ. දැකලා දැන් අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ පැත්තට අර පැත්තට හැරෙනවා. බෝධිඅංග බෝධි පැත්තට හැරෙන. නිවන පැත්තටම යොමු වෙනවා. ඉතින් මෙතෙන් සම්පූර්ණ ඒ පැත්තට හැරීමක් අවසාන ඉලක්කයට යෑමක් හැටියට අපි දකිනවා. හොඳයි. අපිට බෝධිඅංග පිළිබඳව තවත් ටිකක් ඉදිරියට කතා කරන්න වෙනවා. ඉතින් ඒක නිසා මම ඔතනින් අද සාකච්ඡාව නිමා කරන්න කැමතියි. සමහර විට ටිකක් මේවා ශාස්ත්‍රීය ගතියට නැඹුරු වුණාද දන්නේ නැහැ. නමුත් මම හිතනවා අපේ කල්යාණ මිත්‍රයන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඉදිරි කාලේ අපි වෙනදා වගේ අපේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමට ප්‍රශ්න ගැටළු සාකච්ඡා කිරීමට වෙන් කරගමු. එතකොට තවදුරටත් මේ පිළිබඳව මොන හරි ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අපිට පුළුවන් වේවි ඒවා निराකරණය කරගන්න. හොඳයි එහෙනම් මම ආරාධනා කරනවා මෙතෙන් සිට අපේ දම් සභාවේ ධම්ම මණ්ඩපේ ඉන්න මේ අපේ කල්යාණ මිත්‍රයන්ට මේ ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා තම අත්දැකීම් හා ප්‍රශ්න ගැටලු එකතු කිරීමෙන් ආ කියන්නේ ඇහෙනවා දැන් මෙතන සත්‍යවිද්‍යංග ධර්මවල කී අර කාම කාය විවේකය නැමැති උපදි උපදි ලබන ඒ විග්‍රහය මද අර ඒ සංසංසං ඒ සම්පනීතං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිච්චසබ්බෝ කියන තැන ඔව් ඔව් දැන් ඇත්තටම ඒක ඒකම තමයි එතන අදහස් කරන්නේ උපදී පටි නිස්සබ්බෝ එතනනේ එතන අර උපදිය එතන ටිකක් උපාදාන කියන අර්ථය එතනට අරන් තියෙනවා. උපාදාන කරගත්ත දේ උපදි කියලා. ඒ ඒ ලක්ෂණයත් එතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන විශේෂයෙන් මේ මට්ටමට එනකොට අර උපාදාන වගේ ස්වરૂපය අඩු වෙලා තියෙන උඟක්ම නැත්තටම නැහැ කියලා අපි කියන්නේ නැහැ. නමුත් අද උපාදාන ගතිය අවම වෙලා නමුත් අර ලෞකික කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වගේ දේවල් ඒ තරම්ම මේ පැත්තට නැඹුරු වෙලා නොතිබෙන්න පුළුවන් මේ උපදිය නිසා. අපි එකතු කරගත්ත, රැස් කරගත්ත දේවල් වල ස්වභාවය නිසා. එතකොට ඒක ඒ උපදි අඩු කර ගැනීමක් සහ අනිත් පැත්තෙන් මේවට තියෙන මනසේ තියෙන උපාදාන ගතියත් මෙතෙන්ට අපිට කිට්ටු කරන්න පුළුවන්. එහෙම එකක් තියනවාද කියලා ඉතින් අපි බලන්න පුළුවන්. මම හිතන්නේ මේ මට්ටමට එනකොට යෝගියෙක් දැන් අපි පහු කරගෙන ආපු දේවල් බැලුව කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා මට්ටමේදී අපි කතා බහ කර දේවල් අපි පුහුණු වුණු දේවල් බලපුවාම උපාදානයක් තියෙනවා කියන දේ අපිට ඒ තරම්ම ලොකුවට ගන්න බෑ. මෙතෙන්දී උප උපදී අර රැස් වෙලා තියෙන දේ දැනටමත් එකතු වෙලා තියෙන දේවල් ටිකක් තියෙනවා අපේ ජීවිතේ. ඒ ටික පුළුවන් තරම් අවම කර ගැනීමක් පිළිබඳව මෙතන අදහස් කරන්නේ. මොකද කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියනකොට කෙලින්ම විවේකයට සම්බන්ධ කරලා මේක කියයි. උපදි අතන උපදිපටි නිස්සග්ගෝ මෙතන උපදි විවේක ඒ දෙක ගත්තොත් නිවනේ ස්වභාවය කියනකොට විරාග සංඥා නිරෝධ සංඥා දෙකේදී උපාදානය හුඟක් මෙතෙන්දී වැඩි වැඩි බරක් තියෙන උපාදානයේ පැත්තට මේ උපාදාන පටි නිස්සග්ගෝ කියලා වෙනත් තැන්වල ඒක උපාදාන කියලාම සඳහන් වෙලා තියෙනවා. උපදිපටි නිස්සග්ගෝ කියලා තියෙනවා. මෙතෙන්දී හුඟක්ම විවේකයේ පැත්ත අල්ලලා කියන්නේ. අර රැස් වෙලා තියෙන දේවල්, රැස් කරගෙන තියෙන දේවල් ඒවා අපි මේ තණ්හාමාන දිච්චි වලින් රැස් කරගෙන තණ්හාමාන දිච්චි නැහැ දැන්. නමුත් දැන් මේ ගොඩ තියෙනවනේ, රැස තියෙනවනේ, රාශිය තියෙනවනේ. කලෙක්ෂන් එක තියෙනවනේ. අපි එකතු කරගත්ත දේ. අන්න ඒක කොහොමද අපි අඩු කරගත් අඩු කරගන්නේ අඩු කරගත්තොත් තමයි මේක විවේකයට අපිට බර කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔය උපදිපටි නිස්සග්ගෝ සහ උපදි විවේක කියන දෙක අතර සියුම් ආකාරයේ වෙනසකුත් තියෙනවා යම් සම්බන්ධතාවයකුත් තියෙනවා. අතෙන්දී හුඟක්ම මානසික පැත්ත සලකලා තියෙනවා. උපාදානය අතහැරීම කියන එක මෙතෙන්දී හුඟක්ම භෞතික දේවල් හුඟක්ම සැලකිල්ල තරම් තියෙනවා. අවිවේක වෙනවා භෞතික දේවල් වල ගොඩ රැස රාශිය වැඩි වීම තුළ. ඒක නිසා මෙතන උපදි කියන කේදී අපි ගන්න ගන්න ගත්තොත් හොඳයි භෞතික දේවල් සම්බන්ධයෙන් එහෙම එක් රැස් වෙච්ච දේවල් අවම කිරීම පැත්තට ගත්තොත්. ඉතින් උපදිපටි නිස්සග්ගෝ උපදි විවේක කියන දෙක ගැන ඔබතුමී ඇහුවේ. මේ දෙකේ ඒ ඒ ආකාරයෙන් ගත හැකිනේ තේරුම් ගන්න පුළුවන්නේ. සාමාන්‍යයෙන් උපදි විවේකය ලැබෙනකොට අර පැත්ත ටික ටික තුනී වෙන ස්වභාවයකට ලැබෙනවද? ඔව් ඇත්තටම දැන් උපදි විවේකේ අපි ඇති කරගන්නේ දැන් මේ උපදි අපි රැස් කරගත්ත දේවල් දිහා අපි බලනවා මේවා කොච්චර නිවනට උපකාරීද කොච්චර නිවනට බාධාකාරීද කියලා. මේ උපකාරී සහ බාධාකාරී දෙක අපි විමසා බලනවා. විමසා බලද්දි බලද්දි අපිට තේරෙනවා මේක උපකාරී ස්වභාවයට වැඩිය බාධාකාරී ස්වභාවයකින් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට එතකොට තමයි අර මනසේ මේකට යම්කිසි උපාදාන ගතියක් තිබ්බනම් උපදියට තණ්හා මාන දික්ටි ලක්ෂණයක් තිබුණා නම් ඒකත් ඉවත් වෙනවා ඇත්තටම. ඇත්තටම. අර අපිට පේනවා මේක බාධාකාරී. මම මේකට මේකේ ගොඩ වැඩි කරගෙන ඉඳීම සහ මේකට මනසින් බැඳී සිටීම කියන දෙක ඒකේ තියෙන බාධාකාරී ගතිය දකින්න. ඒ දැක්කම මනසේ උපාදානයක් තිබ්බනම් ඒ උපාදානයත් එතනින් ඉවත් වෙනවා. ඒකයි ස්වභාවය. එහෙනම් නාද. හොඳට පැහැදිලි. ඔව්. ඔව්. මේ කාය විරේක උපදීක චිත්ත විරේක කියන ලෞකික ජීවිතයෙන් රැකියාවක් කරන නැත්නම් කර්මාන්තයක් කරන කෙනෙකුට ලබන්න අමාරු දෙයක්. නෑ පුළුවන්. දැන් අපි රැකියාවක් කර්මාන්තයක් ව්‍යාපාරයක් වගේ ලෞකික දෙයක් කරනකොට අපි හැබැයි ඒක ඒක දිහා බලන්න ඕනේ නැත්නම් වශයෙන් දැන් අපි හිතමු දැන් අපි රැකියාවක් කරනවා කියලා. මේ රැකියාවක් කරනකොට අපි බලන්න ඕන මම මේ රැකියාවක් කරන්නේ ඇයි? කුමක් සඳහාද? එතකොට මේ රැකියාව තුලින් මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මගේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය ආදායමක්. එහෙම නැත්නම් තමන් සමග එකට ජීවත් වෙන තමන්ගේ දූ දරුවෝ ආදී අඩුම වශයෙන් කුටුම්බේ ඉන්න අනිත් සමාජිකයන් අඩත්තු කිරීම සඳහා මම මේ කාර්යය කරන්නේ මේ රැකියාව හෝ මේ ව්‍යාපාරය හෝ මේ කුමක් හෝ දෙයක්. එතකොට අපිට පුළුවන්කම තියෙන ඒක අන්නේ ඒ ඒ සීමාව තුළ නතර කරගන්න. දැන් රැකියාවකින් ව්‍යාපාරයකින් ඒක දිනු කරලා කරලා කරලා කරලා කරලා ඒකෙන් ඕන තරම් මිල මුදල් හම්බ කරගන්න ඒක වැඩි කරන්නත් පුළුවන්. එහෙත් දැන් නිවනට යොමු වුණු කෙනෙක් රැකියාව ව්‍යාපාරය කොයි මට්ටමින්ද කරන්න ඕන කියලා. දැන් ව්‍යාපාරයක් ව්‍යාපාරික ඥාණයෙන් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරික ඥාණයෙන් කරනවා කියලා කියන්නේ ව්‍යාපාරික ඉලක්ක වලින් කරනවා කියලා කියන්නේ තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරලා ඒක සමාජයේ අංක එකේ ව්‍යාපාරය බවට පත් කරලා ඒක වැඩියෙන්ම රැකියා සපයන වැඩියෙන්ම සේවා සපයන ලෝකයේ අංක 1 රටේ අංක 1 වගේ ඒ වගේ ව්‍යාපාරික ඉලක්ක වලින් ව්‍යාපාරයක් කරන්නත් පුළුවන්. එතකොට ඒක විවේකයේ ඇති කරන්නක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිතරම අවිවේකයි. මොකද ඉස්සරහ ඉලක්ක තියාගෙන ටාගට් තියාගෙන ඒවට ලොකුවට වෙහෙසෙන. හැබැයි ව්‍යාපාරය පැවැත්ම සඳහා කියන මට්ටමින් කරන්නත් පුළුවන්. රැකියාව හෝ ව්‍යාපාරය හෝ සේවා කටයුත්ත පැවැත්ම සඳහා. මොකද්ද පැවැත්ම සඳහා කිව්වේ? මගේ පැවැත්මට සහ මගෙන් යැපෙන සමාජිකයන්ගේ පැවැත්ම ඉලක්ක කරලා කරන්නත් පුළුවන්. එතකොට නම් ඒක ඇතුලෙන් විවේකයක් උපයන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ව්‍යාපාරික ඉලක්ක වලින් කරොත් විවේකයක් නැහැ. ව්‍යාපාරයේ පැවැත්ම පුදු පැවැත්ම සඳහා ඉලක්ක කරොත් හැබැයි මේක කෙරෙන්නේ නිවන් මාර්ගට යොමු වෙච්චය විතරයි. නිවන් මාර්ගට යොමු නොවුණු අය ව්‍යාපාර කරන්නේ ව්‍යාපාරික ඉලක්ක වලින්. රැකියාව කරන්නේ ඒකේ කෙලවරටම උප්පරම තලයට ගිහිල්ලා ඉහළටම ගිහිල්ලා ඉහළම වැටුප් තලයට එන්නේ ඉහළම වරප්‍රසාද ටික ලබන ඉලක්කයෙන් රැකියාව යන. එතකොට එයාගේ නැවැත්මක් නැහැ යම් කිසි තැනකදී එයා නවතින්නේ හැබැයි පැවැත්ම ඉලක්ක කරගත්තොත් එයාට දැනෙනෝ දැන් මම මෙන්න මෙතෙන්ට ආපුවහම මට පැවැත්මට ඇති. මගේ ව්‍යාපාරේ මෙතෙන්ට ආපුවහම පැවැත්මට ප්‍රමාණවත් කියලා. හැබැයි ඉතින් උතනින් නතර කරන්නේ නැහැ ලෝකෙදිම. සාමාන්‍ය ලෝකයේදී ඔය ඔය සීමාවල් වලින් නතර වෙන්නේ එහෙම වෙන්නේ ආර්ය ශාවකයෙක් විතරයි. මේක දැන් පැවැත්මට ඇති මේ ව්‍යාපාරේ. මේ රැකියාව මෙතෙන්ට ආපුවම මට ඇති කියලා දැන්. ඉතින් මේ එතනින් එහාට යන්න ගියොත් මේ විවේකේ නැති වෙන්නේ. අවිවේක වෙනවනේ. එතනින් එහාට යන්න ගිය ගමන් නමුත් අතෙන්දී නතර වුණාම විවේකයේ භුක්ති විඳින්න පුළුවන්. රැකියාව කරනවා, ව්‍යාපාරය කරනවා. නමුත් විවේකයක් තියෙනවා. ඇත්තටම දැන් අපි දන්න සමහර ව්‍යාපාරිකයෝ වෙන යෝගීන් අපි අපිත් එක්ක මේ එකතු වෙලා බණ භාවනා කරන ඇත්තෝ ඊළඟට සමහර අය රැකියාව කරන අය ඉතින් ඒගොල්ලෝ අර පැවැත්මේ සීමාව තුල දැන් නතර වෙලා ඉන්නේ. නතර වෙලා අපිට කියලා තියෙනවා දැන් සාහිණා ශිෂ්‍යර වගේ නෙමෙයි බණ භාවනා කරන්න සෑහෙන විවේකයක් තියෙනවා කියලා. හැබැයි අර ව්‍යාපාරේ ව්‍යාපාරික ඉලක්ක වලින් ගියොත් විවේකේ නැති වෙනවා. රැකියාව අර ඒකේ උපරිම තලයේ ඉහළම තැන ඉහළම වැටුප් තලයේ ඉහළම වරප්‍රසාදයේ කියන එක ඉලක්ක කරගෙන ගියොත් ඒත් විවේකේ නැති වෙනවා. නමුත් අපි පැවැත්ම කියන සාධකේ තියාගෙන රැකියාව හෝ ව්‍යාපාරයක් කරොත් අන්න එතෙන්දී අපි සන්තුෂ්ත වෙලා එතන අපි නතර වෙනවා. එතන නතර වුණු ගමන්ම මේ විවේකයේ අපිට භුක්ති විඳින්න පුළුවන්. එහෙමයි. මම හිතන්නේ මේ කාරණේ පැහැදිලි ඇති කියලා. පැහැදිලි ස්වාමීන් පැහැදිලි. උන්වහන්සේ ගොඩක් කිව්ව හොඳක් පැහැදිලි මම හිතන්නේ හැකියාවන් කරන අයට මේ ධර්ම මාර්ගයට යොමු වෙලා ඉන්න අයට මේක හුඟක් හොඳ අවවාදයක්. උන්වහන්සේ ගොඩක් කිව්ව දැන් අපිට වෙනස් සාකච්ඡා කරන්න දෙයක් නැතිනම් අපි දහම් හමුව නිමා කරමු. අද අපි පොజ్ජංග ධර්ම කියන්නේ සති ධම්මයේ විරිය කියන මූලික දේවල් වලට විතර අපි අවධානය යොමු කරේ මූලික බෝධිඅංග ධර්ම වලට විතරයි. ඒවයිත් ඇත්ත වශයෙන්ම මේ විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං ඔස්සග්ග පරිණාමෙන් කියලා සතරාකාරයකින් බුදු පියාණන් වහන්සේ නිතරම බෝධිඅංග හඳුන්වා දෙනවා. බෝධිඅංග බවට පත් වෙන්නේ එහෙම වුණොත් තමයි. විවේක නිශ්චිත වුණොත් තමයි සතිය ධම්මවිචේ විරිය කියන ඒවා බෝධිඅංග වෙන්නේ. විරාග නිශ්චිත වුණොත් තමයි සතිය ධම්මවිචේ විරිය මේවා බෝධිඅංග වෙන්නේ. නිරෝධ නිශ්චිත වුණා. ඔස්සග්ග පරිණාමණය වෙන විදිහට වැඩුවොත් තමයි මේවා බෝධිඅංග වෙන්නේ. ඉතින් අපි තව ටිකක් මේ පිළිබඳව කරුණු විමසා බලමු. ඉතින් අපි වෙනද වගේම මේ අපි නැවත මේ සාකච්ඡාවට එළඹෙන්නේ හිත නෙමෙයි ඉතින් අනිද්දාවේ ඒ කියන්නේ 8 වෙනි 10 වෙනිදා 8 වෙනි සෙනසුරාදාවේ තමයි අපි මුණ ගැහෙන්නේ. ඉතින් ඒ කාරණේත් මතක් කරමින් එතකොට අපි මේ මුණ ගැහුනම තවදුරටත් අපි බෝධිඅංග පිළිබඳ සාකච්ඡාව ඉදිරියට යමු. මම හිතන්නේ මේක ටිකක් වැදගත් වෙනවා මේ හැරවුම් ලක්ෂයක් වෙනවා ටිකක් බරපතල නිවනේම අංගයක් බවට පත් කරගන්නේ කොහොමද මේවා අපි ටිකක් දැන් මේවා අපි කුසලතා වර්ධනය කරගත්තම අපි ඇත්ත වශයෙන්ම ලෞකික පැත්තටත් ඒවා යොදනවා යොදලා ඉතින් ඒවයින් ලෞකික ප්‍රයෝජන ගන්නවා ඉතින් එහෙම ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ උන්වහන්සේ ඇතැම් අවස්ථාවල මේ කුසලතා වලින් ලෞකික පැත්තේ තියෙන දේවල් යහපත් විදිහට කරගෙන යන්න භාවිතා කරන්න උපදෙස් දීලා තියෙනවා. නමුත් අපි එක්තරා තැනකට එනෝ සම්දිස්ථානයකට එනෝ දැඩිව තෝරනෝ ලෞකිකත්වයට මේ බර දේවල් හුඟක් සීමා සහිත කරලා අර අපි අන්තිමට කතා කළා වගේ හුදු පැවැත්මට සීමා කරනවා. හුදු පැවැත්ම කියන එක අපි දන්නවා. මරණයේතෙක් පවතින මෙන්න මෙච්චරයි අවශ්‍යයි. ඉතින් ඒ ඒ සීමාවට දැස්සුවොත් ඕනම දෙයක් විශාල විවේකයක් එනවා. දැන් ආහාර පාන හුදෙක් ජීවිත පැවැත්ම සඳහා විතරයි. විමස්සගායස්ස තිතිය. ඒ වගේ අර පැවැත්ම පිළිබඳ ඔය මම කතා කරේ නෑ මේ සිව්පසේ පිළිබඳ කතා කරුවොත් එහෙම හරි ලස්සනට පැවැත්මේ සීමාව තුළ මේවා නතර කරලා තියෙනවා. ආහාරං ආහාරේමි නේව දවායන මදායන මණ්ඩනායන විභූෂණා යාවදේව විමස්සගායස්ස තිතිය. යාපනාය යැපීම කෙලින් මේ වචනේ යොදලා තියෙනවා යාපනාය පාලි වචන යැපීම් මාත්‍රයට යැපීමේ ප්‍රමාණයට ගේන ඉතින් සාමාන්‍ය ලෝකයා යැපීමේ ප්‍රමාණයට ගේන්නේ නැහැ ඉතින් ඊට වැඩිය ගොඩක් දේවල් ඒකට ඇඩ් කරගෙන තියෙන්නේ ඒකයි ඉතින් ප්‍රවර්ධන කටයුතු ඊළඟට වැඩි දියුණු කිරීම මේවා තව තව එක්ස්ටෙන්ෂන් තව තවත් අතිරේකයන් නිර්මාණය කිරීම ඒ තරඟකාරීත්වය ඊට පස්සේ ව්‍යාපාරික ඉලක්ක ওই වගේ නොයෙක් දේවල් දාගෙන තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ටික කපා හැරීමක් තියෙනවා හුදෙක් යාපනාය. යැපීම සඳහා ආහාරය, නිවාසය, ජීවර, පින්දපාත, ඇඳුම ඒ ඔක්කොම යැපීම සමාන. දැන් ඇඳුම හුදෙක් අතෙන්ට විතරයි. නමුත් ඇඳුමක් බලන්න ඇඳුමේ කොච්චර අතිරේකයන් ඇඳුමට එකතු වෙලා තියෙනවද අතිරේකයන් කපා හැරිය ගමන්ම හුදෙක් ඇඳුම විලිවසා ගැනීමේ ක්‍රියාවලියට සීතෙන් මුන් සීතලෙන් රස්ණයෙන් නැසිමදුරු ඕදුරු වලින් කය වසා ගැනීමේ සීමාවට සීමා වෙනවා. ඒක තමයි යැපුම් සීමාව කියන්නේ. කය කයේ යැපීම් සීමාව. ආහාරය හුදු පැවැත්මේ සීමාව. නිවාසයේ ඒත් අර විදිහටමයි. ඉතින් ඒ ව්‍යතිරේකයන් අතිරේකයන් ඔක්කොම කපා හැරලා ඒ සීමාවට ආවනම් ආපු ගමන්ම ඒක බෝධි අංගයක් බවට හැරෙනවා. අපේ කෑම බෝධි අංගයක් වෙනවා. අපේ ඇඳුම බෝධි අංගයක් වෙනවා. අපේ ගේ බෝධි අංගයක් වෙනවා. අපි කරන රස්සාව බෝධි අංගයක් වෙනවා. ඒක අර යකුන් සීමාවට ගේන්න පුළුවන් නම් ඊට පස්සේ යකුන් සීමාවේ තියෙන දේ පිළිබඳ වුණත් හිතේ තියෙන තණ්හා මාන දිත්‍ය අයින් කෙරුවනම් ඒ ක්‍රියාකාරකම් බෝධියංගයක්. ඒක රස්සාව ව්‍යාපාරයේ පවා බෝධියංගයක් වෙනවා. මේක ටිකක් හරි සංකීර්ණ කාරණයක්. නමුත් මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි තව ටිකක් බෝධියංග පිළිබඳව කතා කරමු. විරාග නිශ්චිත, නිරෝග නිරෝධ නිශ්චිත, ඔස්සග්ග පරිණාමන කියන මේ පැතිවලින් ඉදිරියේදී මුණ ගැහුණා. ඉතින් මම හිතනවා මේ මට්ටමට මේවා ගන්න බැරි නැහැ. අපි උත්සාහ කෙරුවොත් ගන්න පුළුවන්. ඉතින් ඒක ලෞකික දෘෂ්ටියෙන් බැලුවොත් නම් ඉතින් කවුරුවත් ඒකට මේ එකඟ වෙන්නේ නැහැ. නෙගටිව් කියයි. පසුගාමී කියයි. මේවට. ඉතින් ඒක එහෙම තමයි. බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කළාම තියෙනවා. ආර්යෝ හරි කියන ඒවා අසුතවා පුදුජන්ල වැරදි කියන. ආර්ය උසස් කියන ඒවා සුතවපුදුඥල පහත් කියන. ඉතින් මේ ලක්ෂණේ තියෙන. මේක පටිසෝතගාමී අනිත් පැත්තට යන එක. කාමය ලෞකිකත්වයේ පැත්තට හඹා යන එකක් නෙවෙයි. හඹා යන එකක් නෙවෙයි. ඒක නිසා බෝධිඅංග වෙනකොට නිවනේම අංගයක් බවට පත් වෙනවා හැම දෙයක්ම. කෑම බීම බෝධිඅංගයක්. නිවනේ අංගයක් වෙනවා. ආහාර පානය නිවනේ අංගයක් වෙනවා. සේනාසනේ නිවනේ අංගයක් වෙනවා. ඒ විදිහටනේ. ඉතින් එහෙමයි ස්වභාවය. ඉතින් අපි තව ටිකක් මේ පිළිබඳව යමක් කමක් එකතු කරගමු ඉදිරි සාකච්ඡාවලදී. එhmenan අදි අද අපිට කාලය වෙන් වෙලා තියෙන කාලය අපි සාමාන්‍ය වෙන් කරගෙන තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි අපේ සදාම්මම නිමා කරනවා. ඉතින් මේ අපි ලබා ගන්න ධර්ම අවබෝධය හැමතිස්සෙම උත්සාහ කරන්න ප්‍රායෝගික කරගන්න. ජීවිතයට කිට්ටු කරගන්න උත්සාහ කරන්නේ. ඒක ටිකක් දුෂ්කර වැඩක්. ඒකට විරිය තියෙන්න ඕන. සෑහෙන වීරියක් යොදන්න වෙනවා අපිට. ඉතින් මේ වීරිය යොදලා දැනටමත් ඒව කරගත්ත ඇත්තොත් ඉන්නවා. ඉතින් මේ විදිහට අපි කටයුතු කරමු. හොඳයි එහෙමනම් අද දහම් හමුව අපි නිමා කරනවා. අද අපි ලබාගත් ධර්ම අවබෝධය මේ දක්වා අපි සතිපට්ඨාන භාවනා ක්‍රමයේ ඇතුළත ගමන් කරමින් ඇති කරගත්තා වූ ධර්ම අවබෝධය දහම් පුහුණුව අපි හැම දිනාට මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගැනීම පිණිස උපනිෂේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් පරමාර්ථයෙන් අදත් අපේ සදහම් හම නිමා කරනවා සහභාගී වුණු පින්වත් කල්යාණ මිත්‍ර හැම දිනාටම තෙරුවන් සරණයි Thank you.